<coughs> ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. නේවාසී උපාසක මහතු සම්බන්ධ කරන අපි චාරිත්‍රාක් වශයෙන් බ්‍රහස්පතින්දා නිසන්වනේ අපි මේ වගේ ධර්ම දේශනාවකට රැස් වෙනවා. අදත් ඒ වගේ බ්‍රහස්පතින්දා දවසක් ධර්ම දේශනා වාරයක් ශීලම දෙනා tempත් වෙලා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් පාත්තුමු.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 අත්තපටිලාභෝති සංඛං ගච්ඡති අරූපෝ අත්තපටිලාභෝත්වේව තස්මින් සමයේ සංඛං ගච්ඡති ඉමේ කෝ චිත්ත ලෝක සාමඤ්ඤා ලෝක නිරුත්‍යා ලෝක වෝහාරා ලෝක පඤ්ඤත්‍යෝ යාය තථාගතෝ වෝහරති අපරාමසන්ති තී අවසරයි ස්වාමීන් වහන්සේ උපාසක මහතු අපි මේ පාඨය උද්දෘත කරගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉදිච්ච වටිනා සූත්‍රයක් දීර්ඝ ජවනිකා රාශියක් සහිත සූත්‍රයක් දීඝනිකායේ සඳහන් වෙන සූත්‍රයක් ඒකට කියලා තියෙන්නේ පොට්ටපාද සූත්‍රය කියලායි ඒකට හේතුව මේ සූත්‍රයේට සර්වචනසිත එක්ක අනික් පාර්ශවයෙන් සම්බන්ධ වෙන්නේ පොට්ටපාද කියන පරිප്രാජකයා ඉතින් ඒ කාලේ සරුවචනන්ත වැඩ ඉන්න කාලේ මේ පැවතිච්ච දර්ශනවාදී ප්‍රබුද්ධිය නැත්නම් විකසිත බව විස්තර කරමින් අපිට පේනවා ඊට ලදලද අවස්ථාවල මේ මහා ප්‍රඥයෝ ඒවකට හිටපු ශාස්ත්‍රූවරු එකතු වෙලා පාන් ගැන බටර් ගැන කතා කරන වෙනුවට ඒ පවතින ආධ්‍යාත්මික කටයුතු ආගමික කටයුතු පිළිබඳව සාකච්ඡා කළා තියෙනවා. ඒ සාකච්ඡා කරපුවා ඒ කාලේ පැවති ආර්ථික උද්දමන, දේශපාලන ප්‍රශ්න, සුලි සුලං එහෙම නැත්නම් ගිනි කඳු ගැන කතා කරනවට වැඩිය මේවා ලේඛනගත වෙලා තියෙනවා. ඉතින් මේවා ලේඛනගත වෙලා අද වෙනකන් එහෙම තියෙන්න පුංචි පන්නරයක් ලැබපු දේවල් නෙවෙයි මේවා බොහොම වටිනා විදිහට වටිනා ඇත්තෝ හදවතේ තැම්පත් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අතරමෙතර කාලේ ගොඩාක් අනිකුත් පුංචි පුංචි සිද්ධි වෙලා තියෙනවා එකක්වත් මේ වார்த்தාවල නෑ. නමුත් මේකේ මේ සිද්ධිය ඔප්නම් වණ්ඩ අවශ්‍ය පසුබිම ඉතිහාසයේ නිදානේ හරි ලස්සනට විස්තර කරනවා. අද උනත් ජවනිකාවක් බලබලා කතාවක් අහහා මේ චිත්‍රපටිය බලනවා වගේ. ඉතින් මේ පොට්ටපාද සූත්‍රයේ අපි දැන් කිට්ටු කරලා තියෙන්නේ අවසාන භාගයටයි අද නම් වශයෙන් කියනනම් අපි 30 වෙනි දේශනාවටයි මේ පාලි පාඨය උද්දුත කරලා ගත්තේ දවසේ මාතෘකාව වශයෙන්. ඉතින් මේ පොට්ටපාද සූත්‍රය ගැන අපි හැමදාම මේ දේශනා තිහේදීම මතක් කරගත්තා. පොඩි හඳුන්වා දීමක් කෙටියෙන්ම කියන වචනේ හඳුන්වා දෙනවා නම් කියන්න තියෙන්නේ පොට්ටපාද සූත්‍රය සංඥා ස්කන්ධය ගැන දේශනා කරපු සූත්‍රයක්. ඉතින් ඒක නිසා ඒක ටිකක් ගැඹුරුයි sannivedana පිළිබඳ ප්‍රශ්නයක් කතා කරන්නේ. ඒක නිසා නොදන්න දෙයක් කියනවා නෙවෙයි තියෙන දේ निराවුල් කරලා පැහැදිලි කරලා කියලා දෙනවා. ඒ කියලා දීමේදී අවුල් මනසක් ඇති කෙනාට මේක හරයක් තේරෙන්නේ නැහැ. निराවුල් මනසක් ඇති ගැඹුර වෙන්කර අඳුර ගන්න පුළුවන් කෙනාට පේනවා. උදාහරණයක් අලුත් යමක් කරලා නැහැ. තිබුණ පටලවිල්ල බේරලා දීලා තියෙන්නේ. ඒකට ඒ පටලවිල්ල බේරුම් ගැනීමට ලෝකයා හිතන්නේ ප්‍රශ්න තියෙන්නේ. රූප ධර්ම වල කියලා. එතකොට මේ ලෝකේ භෞතික ලෝකේ. ඒදි රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ කොච්චරක්වත් රූප ධර්මත් එක්ක රණ්ඩු කර කර ඉනවා. නමුත් සරුවචන් වහන්සේ ඒක පුංචි කළ සලකනවා නෙවෙයි. මොකද හේතුව 99%ක්ම ලෝකයා මේ රූප ධර්මත් එක්ක හැපි අපි තමයි ඉන්නේ. ඒක කල්පනා කරන දවසේ පැය 24 මාදි. සුමාන දවස් 7 මාදි. මේ මැදවල ආහල පහල ඉන්න එකට ටිකත් එක රණ්ඩු කරනවා. මේ රූප අල්ලගෙන. ඉතින් ඒ නිසා සරුවචන් වහන්සේ පුංචි කළ සලකලා නැහැ. නමුත් තාරාතිරම වශයෙන් පෙන්ලා දීලා තියෙනවා පටන් ගන්න කෙනාට අභ්‍යාසයක් සඳහා රූප ධර්ම හොඳයි. නමුත් රූප ධර්ම වලින් වේදනාවට එයින් අපිට ලැබෙන විඳීම් අපි කියන්නේ ජීවිතේ විඳවනවායි කියලා. විඳවන හරියක් විඳවන්නේ රූප ධර්ම නිසා. ඊට පස්සේ රූප වලින් විඳවන විඳවිල්ල නාම ධර්මයක් වශයෙන් සර්වඥාසේ හඳුනා ගන්නවා. ඒකත් පුංචි කළ සලකන්නේ ලෝකයා විඳවන බව සර්වඥාසේ පිළිගන්නවා. නමුත් මේක අථාදාන විඳවිල්ලක්. හුදු සංඥාවක් විතරයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ රූපයි වේදනයි හයියෙන් අල්ලගත්ත මිනිහා ගිනියකුරක් බදාගත්ත මිනිහෙක් වගේ පිච්චෙනවා. නමුත් මෙතන පොඩි සංඥාවක් තියෙන්නේ ඔක්කොම අතහැරලා දාලා යන්න වෙනවයි කියලා. ඒ රූප පිළිබඳ වේදනා පිළිබඳව සංඥා එහෙම බලන්න ගියාම මේක ලොකු කර ලොක් කරලා බලපු දෙයක් පුංචි කරලා බලන කණ්ණාඩියකින් දැක්කා වගේ දියතායන් චිත්‍රයකට වතුර පාරක් වැදුනා වගේ බොඳ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර භාවනාව දන්නේ නැති බුදුහාමරගේ දේශනා න්‍යාය දන්නේ නැති කෙනාට වෙන්නේ අයියෝ රූප සිටික විනාශ වුණා. රූප ටික දිය වෙලා ගියා. වේදනා නැතුව ගියා කිය. නමුත් සර්වචනසේ පේනවා මේක දිය වෙච්ච දෙයක්. ඕකෝ ඉෂ්ඨිත කරගෙන නිත්‍ය සුඛ සුභ අල්ලගෙන හිටියට සංඥා පැත්තෙන් බලනකොට ඒකේ අල්ලන්න දෙයක් නැහැ නිකන් හුලම් බදා ගන්නවා වගේ වැඩක්. ඉතින් එහෙම වෙනකොට එයාගේ සංස්කරණය නතර වෙනවා. චේතනා කිරීම නතර වෙනවා. අදිෂ්ඨාන නතර වෙනවා. එහෙම නැත්නම් කතා ගොතන ගතිය නතර වෙනවා. එහෙම නැත්නම් කියනවා නම් සංස්කරණේ කර්ම රැස් කිරීම නැත කරනවා මේ කොහෙද යන දෙයකට මොකට අල්ලගෙන ගැහෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට ඒ කර්ම රැස් කරපු දේ නොකරපු දේ අතර තියෙන වෙනස ගැටලා තමයි විඥානේ තමන්ගේ ආත්මය පවත්න්නේ. එතකොට විඥානේට කරගන්න දෙයක් නැති වෙනවා. සිදුවෙන දේයි බාහිර ගන්න ලෑස්ති වෙන්නේ. එතකොට විඥාණයට දෙපාර්ශවයක් නැති නිසා රණ්ඩුවක් ගෙනිය ගන්න බැරි වෙනවා. එතකොට විඥානයේ අනිදස්සන තත්වයකට ඒක නැත්තම් අවලංගු තත්වයකටපත් වෙනවා. ඉතින් ඒක ඔය වේදනාව වලින් එහාට ගියාම කාරණා තේරුම් ගන්න එක ලේසි නෑ. ලෝකයේ ප්‍රශ්න වලින් දැනටම තැළෙන පෙළෙන ජනතාවකට. ඉතින් තැළෙන ජනතාව වැඩි ලෝකයක් නේ. ඒ නිසා සර්වචනාචේ රූපහරහ වේදනහරහ සංඥා සංස්කාර විඥාන වශයෙන් ප්‍රශ්නය සාකච්ඡා මේසේදීම දී කරලා ඥානවන්තයෙකුට සාකච්ඡා මේෂියමදී කරන්න පුළුවන් අමුඩ ගහගෙන ශේෂ්ත්‍රයට බහැලා තටවන්න දෙයක්වත් නැහැ. නමුත් ඒකෙන් තේරෙන්නේ නැත්නම් ඒක එළියේදී මේක මෙහෙම වෙන්න පුළුවන්ද? නිකම් මේක හුදු තර්කෙම්ම හුදු දර්ශනයෙන්ම විසඳ ගන්න පුළුවන්ද කියලා ඉතින් හුඟක් වෙලාවට ප්‍රශ්න කරනවා. නමුත් සර්වඥන්සේ පැහැදිලිවම කියනවා දස්සනාවේ පහතබ්බා කියලා. විශේෂයෙන්ම මේ කට්ටේ මෝඩ කමේ පිට කට්ටේ කඩන්න පුළුවන් දර්ශනයෙන් පමණක් බැරි නම් අපි එකට අමුඩ ගහගෙන ඒ කටයුතු කරන්න ඕනේ. ඒ කටයුතු කරනකොටත් බොහෝම අමාරුයි රූපයේ බරපතල කරගෙන හිතන අත රූපයම ලොකු කරගෙන කල්පනා කරන කෙනාට ඒ ඒ தත්ත්වේ බරපතලයි. නමුත් ඒක යාගේ දෝෂයක් නෙවෙයි. ඒ හේතුඵල ධර්ම විනය එක යාට පවා අර එක සැරේ බණ අහලා නිවන් දකින්න කෙනාටම දක්න අනුකම්පාව සරුවචනසේ දක්වනවා. ඉතින් ඒ අර්ථකතන ඒ විස්තර තියෙද්දී අපි මේ පොට්ටපාද සූත්‍රයට බැස්සොත් ඒ පොට්ටපාද පරිබ්‍රාජකය ਸਰවචනාංශිකේ අවධානය යොමු කරන්නේ මේ සංඥා ස්කන්ධයට අමතර තාලයකට. ਸਰවචනාංශි පින්ඩපාතේ වඩන ගමන් කල් වේලා වැඩ නිසා මේ පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ආශ්‍රමයට වඩිනවා. ඉතින් මොනතරම් සුවදකමක් තියෙන්නද? යන ගමන් ගෙදෙට්ට කොටලා යනවා බුලත් ටිකක් කන්නවා වගේ. ඉතින් ගියාට පස්සේ පොට්ටපාද පරිබ්‍රාජකයාත් පිළිගත්ත සාදර වෙච්ච ගෞරව කළ යුතු ස්වરૂපේ පෙන්නනවා පිරිස නතර කරනවා කෑකොස්සන් ගහන්න එපා සරුවචනාංශ කැමති නෑ කෑකොස්සන් ගහනවට උන්වංශගේ පැමිණීම මංගල කාරණාවක් අපි නිස්සද්ද වෙනවා කියලා. ඉතින් ඒක සරුවචනාංශට ඇහෙනවා. සරුවචනාංශ කියලා අහනවා. මොකද්ද කතා කරේ හිටියේ? ඒකවල කියන්නේ කතාව තිබිච්චාවේ ස්වාමීන් වහන්සේ ඒක ඕන වෙලාවක ඔබ වහන්සේක අහගිස්ස ගන්න පුළුවන්. මට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔන්න රූපස්කන්ධයේ මේ සංඥාව සරුවචනාංශي වගේ උත්මේ කාපු වෙලාවෙ ඉදිරියෙන් තියාගන්නවා. ඒක කියන්නේ අපේ කට්ටිය සරුවචනාංශේ නැති සභාවක ප්‍රඥයෝ ඉතින්නාංශලා එකතු වෙලා කුතුහල ශාලාවේ සාකච්ඡා කරනකොට අபிසඤ්ඤා නිරෝධය කියන වචනේ අපි වාචනය කරා සාමන්ත්‍රණයට ස්වාමීන් වහන්සේ එක එකන එක එක මත ඉදිරිපත් කරා. සමහරු කියනවා මේක කිසියම් හේතුවක් නැතුව ඔහේ හිතට සංඥාවල් එනවා. ඔහේ හිතට සංඥාවල් යනවා. ඒක නිකන් අයතු අප්‍රත්‍යයි කියලා. තමහරු කියනවා හිතට සංඥාවල් දාන්නේ ඊර්ධබර ප්‍රාතිහාර සත්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එයත් වැත්ත කරලා භාවනා කරනවා එක එක කට්ටියට සාප කරනවා එක කට්ටියට ආනිසංස හින්තනය කරනවා ඒ අනුව එක එක සංඥා එනවා ඒ සංඥාව තියෙනකොට සංජීව වෙනවා සංඥා නැතිකොට අසංඥ වෙනවා කියන්නේ විසංඥ වෙනවා ඊට පස්සේ තව කෙනෙක් කතා කරලා කිව්වා නෑ නෑ එහෙම ශ්‍රමණ බ්‍රාහ්මණ නෙවෙයි ඊර්ධබල ප්‍රාතිහාරයේ සහිත දෙවි බ්‍රාහ්මයෝ දේව බ්‍රහ්ම ගෝල නැත්තම් මෙවුන්කාර දෙයන්නාංශගේ සාපේසා මෙවුන්කාර දිව්‍යන්නාංශගේ ආශිංසනය මෙතන තියෙන්නේ ඒක ආවට පස්සේ වළක්වන්න බෑ. ඒ සත්තු දිව්‍යන්නාංශිත මවන් ලද සත්තු ඒ ආශිර්වාද වලට සාප වලට ලක් වෙනවා. එතකොට එයා ඒ සංඥාවන ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ හතරවෙනි ගොල්ලක් කියලා තියෙනවා නෑ නෑ ආත්මය කියන්නේ සංඥාවයි සංඥාව කියන්නේ ආත්මයයි. ඉතින් ඒක නිසා සංඥාව දැනගන්න කෙනා ජීවත් වෙනවා ආත්මීය වෙනවා සංඥා නැතිකොට ආත්මයක් නැහැ. ඉතින් සර්වචනාංශයේ මේ කාරණා හතර මේ පින්ඩපාතේ වඩින්න ගොඩ වෙච්ච ටිකට පොට්ටපාත් එක සාකච්ඡා කරනකොට පළවෙනි එකම සර්වචනාංශේ නික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරනවා අහේතු අප්‍රත්‍ය කියන එක මම මුලින්ම කපනවා ඒක සේතු ගහතෝ කියලා තියෙනවා. ඒකට වෙන්නේ හේදන්න කඩලා දාගන්න පෙකිනෙල බොක්කේ ඉඳන් පෙකින වෙලා කඩලා જાති එකක් ඒක දර්ශනෙට ගැලපෙන්නේ නාස්තික දෘෂ්ටියක්. ඒක අයින් කරලා අනිත්‍යව විස්තර කරනවා. ඒ විස්තර කරනකොට මම මේ කෙටියෙන් කියන්නේ පොට්ටපාද දරන්නේ සංඥාව කියන්නේ ආත්මය ආත්මය කියන්නේ සංඥාවයි කියන අදහස. ඉතින් ඒ දරාගෙන අර සරුවචනාංශේ සංඥාව පුංචි කරලා පුංචි කරලා පුංචි කරලා පුංචි කරලා ගෙවම් කරලා ගෙවම් කරලා ගෙවම් කරලා ගෙවම් කරලා තනුක කරලා තනු කරලා තනු කරලා ගෙනීලා පෙන්නනවා සංඥාගය කියලා එකක්. මේ ගොරෝසු සංඥාව තුනී කරලා. එතකොට පොට්ටපාදානෝ සාංශ මවන්නේ කොට ඔය කියන සංඥාගය අවබෝධ කරගන්න පුළුවන් කියලා. සර්වඥාන්සේ බලාපොරොත්තු නොවන උත්තර දෙනවා බෑ කියන. උඹ වගේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න මිත්‍යා දෘෂ්ටියට ආගේ කරන මිත්‍යා දෘෂ්ටියට ගෝලියව හදන කෙනෙකුට මේ සංඥාව අල්ල බදාගෙන මෙච්චර නටන උඹට සංඥාව දියාරු කරන්න පුළුවන් කියලා එහෙම නැත්නම් විරංජනය කරන්න පුළුවන් කියලා තනුක කරන්න පුළුවන් කියලා හිතන්නත් බෑ තනුක වෙන්නේත් නැහැ. එතනින් ඉවරයි. පළවෙනි ජවනිකාව ඉවරයි. ඉතින් ਸਰවචනන්සේ නැගිටලා ගියාට පස්සේ පොට්ටපාද කොච්චරක් යාවේ ගෝලියෝ ඒක පැත්තකට නොම කරලා තියනවාද කියනනම් ගෝලියෝ සේරම එකතු වෙලා පොට්ටපාතර බහිනවා ගෙදෙට්ට ආපු නායකයාට සරුවච්චන් ආංශයට උත්තරයක් දී ගන්න ඔබට බැරි වුණා කියන කියන දෙයට හා කියනවා එහෙයි කියනවා ඒකට මොකටද අපි වෙනම මෙහෙම ආයතනයක් පවත්න්නේ අපිට කියලා මතයක් නැද්ද ඇයි එහෙනම් අපි සරුවච්චන් ආංශේ ගෝලියෝ වෙන්නේ නැත්තේ කියනවා වගේ එහෙම වෙන්න එපා උඹ උඹේ කුට පොන්දක් තියාගනින් වාදන ගන්න ඉගෙන ගන්න ඕන කියලා සරුවච්චන් ආංශයට වාදනකපු නැති එක ගැන ගෝලියෝ චෝදනා කරනවා එතකොට පොට්ටපාද ඒකපාක්ෂිකෝ කියනවා බුදුහාමුදුරු කියපු දෙයට වාදනා කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරු කියපු දෙය ඇත්ත නම් මම නිස්සද්ද වෙන එක තමයි කරන්න තියෙන්නේ කියලා කොහොම හරි දිගටම අඩයටි වලින් කෙටේරි වලින් පොරෝලින් කොටන්න වගේ පොට්ටපාදට කෙනෙහිලිකම් කරනවා. නමුත් දවස් දෙකක් ගියාට පස්සේ ওই පොට්ටපාද කොච්චර නොමග ඇරියත් ඒකම ඉන්නවා චිත්ත හත්ත කියලා ගෝලෙක් යා කියනවා සරුවචනාංශ වැඩපදා හිතා සාකච්ඡාවක් වුණා මග නතර වුණා අපිට ඒක සාකච්ඡා කරන දැන් අපි සරුවචනාංශේ ළඟට යන් කියලා. ඔන්න ඊගාව ජවනිකාව පටන් අරගන්නේ ඒ චිත්තහත්ත් එක්ක පොට්ටපාද සරුවචනාංශේ ළඟට ගිහිල්ලා ඊට පස්සේ සරුවචනාංශේ අර චිත්ත පොට්ටපාද ප්‍රතික්ෂේප පොට්ටපාද ලව්වා කියවිච්ච ප්‍රතික්ෂේප කරපු මේ අත්පටිලාභයත් සංඥාවත් අතර පොට්ටපාද ඉදිරිපත් කරපු මූල ධර්මයේම අරගෙන පොට්ටපාදගේ තර්ක විදිය. පුදුජනංශේ පොට්ටපාද කතා කරලා කියනවා ආත්මය ඉස්මේ සංඥා වාත්මේ සමානයි කියලා පෙන්නකොට එයා කියනවා බුදුහාමුදුර අහනවා මොකද්ද උඹ ඔය කියන ආත්මය කියලා. මම උත්තර දෙන්න ඉස්සලා සංඥාව ආත්මය එකද කියන්නේ ඉස්සලා උඹ ආත්මය කියලා මොකද්ද කියන්නේ. එතකොට එයා කියනවා මම කියන්නේ ආත්මය කියලා මේ ඕලාරික ආත්මයට ඕලාරික ආත්මය කියලා කියන්නේ මේ කය. රූප මේ අපේ තියා බම්බයක් වමන උස ශරීරයේ තමයි කායයටමයි තමයි ඕලාර්ග අත්පතිලාභය කියලා කියන්නේ ඒක චාතු මහ භූතිකයි පටවියාපෝ තේජෝලින් හැදලා තියෙනවා කබලින්කාර ආහාරයි බක්ඛයි හපාකන ආහාර අනිවාර්යම අවශ්‍යයි අන්න ඒකට මම ඕලාරික අත්පටිලාභය කියලා කියනවා කියන්නේ. බුදුන් කියන ඕකනම් ඕලාරික අත්පටිලාභයේ සංඥාව කියන්නේ වෙන එකක් ඕක කියන්නේ වෙන එකක්. නමුත් පොට්ටපාද කෙටියෙන් මතක තියාගන්න මේ සංඥාව කියලා ගන්න දෙයක්වත් නැහැ. උපදින දේ සංඥාව නෙමෙයි මැරෙන්නේ. උපදින්න ඉස්සෙල්ලා සංඥාව කියන එකත් වෙනස් දෙයක් පාටපත් වෙනවා. ඉතින් ඒව් එකේ ආත්මයක් කියලා නিত্য සුඛ සුබ දෙයක් කොහොමද පණවන්නේ? ඕලාරික දෙයක් කොහොමද පණවන්නේ කියලා අහනවා. එතකොට පොට්ටපාද මේක තේරුම් ගන්නා වෙනුවට කියන වැරදුනා මට ස්වාමීන් වහන්සේ ආත්මය කියලා කියන්නේ චාතුම් මහ භූත කියලක් නෙවෙයි. මනෝමය දෙයක්. ඒතර බුදුහාමුදුරහන උඹේ මනෝමය අත්පටිලාභය කියලා මොකද්ද අදහස් කරන්නේ? ඒතර නේද? ඒක රූපී. රූපී කියලා කියන්නේ රූපේ හේවණල්ල. අපිව දැන් මේ කාලේ තියෙන්නේ සූක්ෂම ශරීරය කියලා එකක් තනින් තනට ඇවිදිනවා. නැත්නම් මනෝකාය කියලා එකක් අපි මෑත කාලේ අරගෙන තිනවා. මේකෙදි මනෝමය අත්පටිලාභය කියන වචනේ පොට්ටපාද සූත්‍රයේ හම්බ වෙනවා. ඒක රූපී මනෝමය සබ්බංග පච්ඡංග සමන්නාගතෝ. මේ ඇත් එක වාගත්තාම අපිට අතපය කය පිළිබඳව හිතවිල්ලක් තියෙනවානේ. මනෝමය හිතක්. මෙතන මගේ ඔළුව, මෙතන මගේ අත, දකුණ, මේ වම, මේ බඩ, මේ කට කියලා. ඒක මනෝමය සියලුම අංගපතන්ගෙන් යුක්ත වූ මනෝමය කය. ආ ස්වාමීන් වහන්සේ මම ආත්මය කියන්නේ ඒකට. ඒතර බුදුරජාණන් කියනවා ඔබ කියන්නේ රූපී මනෝමය දෙයක් නම් අත්පටිලාභය කියලා සංඥාව කියන්නේ වෙන එකක්. රූපී අත්පටිලාභය කියන්නේ වෙන එකක්. මම නැවතත් කියනවා පොට්ටපාදය එහෙම සංඥා මොකේටත් හේතු කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක බොහොම වාෂ්පශීලී දෙයක්. ඒක උපදින දේ නෙවෙයි මැරෙන්නේ තරම් සීක්‍රෙන් වෙනස් වෙන. ඉතින් කොහොමද අපි මේ සංඥාව තව දෙයකට හේතු කරලා නිත්‍ය සුඛ සුබ ගන්න කියලා. එතකොට පොට්ටපාදේ ඒක පිළිගන්න වෙනකොට මේ දෙකට වෙනස වචනයක් කියන ස්වාමීන් වහන්සේ මම අත්පටිලාභය කියලා කියන්නේ අරූපී අත්පටිලාභය. ඒතර බුදුරජාණන් වහන්සේ අරූපී අත්පටිලාභය කියලා බාරගන්නේ මොකේද? නැත්නම් අරූපී අත්පටිලාභය නිර්වචනය කරන්න කියලා. එතකොට කියනවා ඒක අරූපී සංඥාමිය. ඒක හිතින් හිතාගත් එකක්. එතකොටත් බුද්ධාංශ සඳහන් කරනවා සංඥා වෙනස් අරූපී සංඥාමය මේ අරූපී අත්පටිලාභය වෙනස් සංඥාව ඔහොම මේ ආවල් එක කියලා අල්ලා ගන්න තරම් කල්පවතින එකක් නෙමෙයි කියලා. ඉතින් මේ එදා පොට්ටපාද විසින් සාකච්ඡාවේදී එලි කරලද මේ කරුණු තුන ਸਰුවචනස් නැවත පොට්ටපාදට කියලා දීම සඳහා ඒ සැකෙල්ලම පාවිච්චි කරනවා. පාවිච්චි කළා කියන මේ කාම ලෝකේ මිනිස්සුયો මනෝමය අත්භාවයක් අත්පටලාභයක් නොදැන අරූපී අත්පටලාභයක් නොදැන මුළු ජීවිතයේම මේ ඕලාරික අත්පටලාභයේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව මේ කට කන නාසයේ දිව පිනවීම සඳහා ගත කරනවා ඒ ගත කරන මිනිස්සයාට කවදාකවත් බණ භාවනාවක් කරන්න පැත්තකට වෙන්න වෙලාවක් නැහැ. අරණ්‍ය ගත වෙන්න වෙලාවක් නැහැ. සිවුරක් පෙරව ගන්න වෙලාවක් නැහැ. ඉෂ බා ගන්න වෙලාවක් නැහැ. මොකද මේ ඛණ්ඩ බොණ්ඩ වෙලාවක්. ඉතින් මිනිස්සයා ඒක ආත්මේ නෙවෙයි ඊටත් එහා කරගෙන කොන්ක්‍රීට් ගොඩනැගිල්ලක් කරගෙන මේ Taman වටේ ඉන්න කට්ටිය මේ නෑදෑයෝගේ රූපේ බලලා මෙයා මට මෙහෙම මෙහෙම සම්බන්ධයි කියලා එහෙම නැත්නම් මම මේ මේ ලොකු මල්ලිගේ මාලිගාවක ඉන්නේ නැත්නම් මම පැල්පතක ඉන්නේ මං ඉන්න රට ආසිරිකයි නම් ඉන්නේ නැත්තම් මං ඉන්න රට හොඳ නැහැ. මම ඉන්නේ වතුරේ, මම ඉන්නේ වල ජලයේ, මම ඉන්නේ වාතයේ කිය මේ රූප අල්ලගෙන කොච්චර රණ්ඩු කරනවද කියනනම් අපි දන්න මේ කෙටි ඉතිහාසයේ දැන්ට ලෝක යුද්ධ දෙකක් වෙලා තියෙනවා. ඔක්කොම මේ ඕලාරික අත්පත්ලාවේ බාර අරගෙන දේශපාලනයක් හදාගෙන ආර්ථිකයක් හදාගෙන සමාජ විද්‍යාවක් හදාගෙන සල්ලි කියලා දෙයක් සෙල්ලමට වගේ ඇති කරගෙන කසාදයක් කියලා එකක් විහිළුවට වගේ කරගෙන පුදුමාකාර විඳවිල්ලක් විඳවනවා මේ අත්පාව අත්පටිලාභය මේ මිනිස්සු ලද්දා ඉඳලා මැරෙනකන් ජීවත් වෙන්නේ කරවිලේ වැඩිච්ච බණුවක් කරවිලේ තිත්ත බව නොදන්නවා වගේ. ඌට කරවිලේ තමයි දාන්නේ. නමුත් කරවිලට වෙනස් පළතුරු තියෙනවා වෙනස් පණුව ඉන්නවා ලෝකේ. ඒක තේරෙනවා නම් මිනිහෙකුට ලුණු මිරිස් කන මොලේකට ඒ මනසට විතරයි ස්වార్థය කියන එක තේරෙන්නේ. ඒ මනසට විතරයි අත්ත කුසලයේ කියන එක තේරෙන්නේ. ඒ මනසයා විවේකයක් හොයනවා මේ කඹරන කැඹිරිල්ල පැත්තක තියලා. හැබැයි යන්න නම් දෙන්නේ මෙතෙක් අපි කඹරපු කම්ක පිරිසක් ඉන්නවා ඒ සේරම එල්ලෙනවා කඳ වටේ බඩ වටේ අනේ එපා අනේ එපා කියලා අපිට පේන්නේ මේ අපේ ආදරයට ඉන්නතර කරා මොකටවත් නෙවෙයි උන්දලායි රටබඩ පුරව ගන්න. අපි ඒක ඒ තෘෂ්ණා පිළිබඳ අවිද්‍යාවට ප්‍රේම කරන නිසා ඉන්න විදියක් නැහැ මේ කට්ටිය මම නැත්තම් පිපාසයට වැටෙනවලුනේ. මම නැත්තම් බඩගින්නට වැටෙනවලුනේ. මම නැත්තම් අරසාව නැති වෙනවලුනේ. මම නැත්තම් ලාභ සත්කාර නැති වෙනවනේ කියලා අර ගොල්ලන්ගේ මාර්ගයෙන් Taman පුම්බගෙන මාන්නයක් හදාගෙන මම නැතුව බැරි කෙනෙක් කියාගෙන මේ ඕරාලික ඕලාරික අත්වටලාභයේ ඒ ඇත්තන්ට පටවලා තමනුත් පටව ගන්නවා. ඉතින් එහෙම කෙනාට බුදුහාමුදුර ලෝකේ පහළ වෙච්ච බව දැනගන්න හම් වෙන්නේ නැහැ. බණක් අහන්න විවේකයක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් පිට වෙච්ච සංගයා කියලා જાතියල් ලෝකේ ඉන්න බව දකින්න හම් වෙන්නේ අර සිද්ධාර්ථ කුමාරලා ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් පැවිද්දෙක් දකපු තාට මිස ඉන් එහාට ඇසුරක් ලැබෙන්නේ නැහැ. මේ සීලවන්ත ජීවිතයක් හම් වෙන්නේ නැහැ. මොකද මේ ඕලාරිකත්ව බව පටලාවේ ඉන්නකොට සත්තු මරන්න වෙනවා. හොරකම් කරන්න නැතුව බිස්නස් කරන්න බෑ. කාම මිත්‍යාචාරය කරන නැත්නම් සමාජයේ ඉදිරියෙන් ඉන්න බෑ. ලොකු ලොකු නිලතල දරන්න බෑ. ඒ නිලතල දැරීමේදී වෛශ්‍ය වෘත්තිය අත්‍යවශ්‍යයි නැත්නම් කරන්න බෑ. බුරු කේලම් හිස් වචන නැතුව ඉන්න බෑ. ඒක නිසා හිතනවා ඔය සිල්පද ටිකක් ඇතුළට කමක් නෑ. අත්පත්ලාභේ බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම කට්ටියගේ ලෝකෙක එහෙම කට්ටිය ලියන පොත් තියෙන ලෝකෙක එහෙම කට්ටිය බණ කියන ලෝකෙක එහෙම කට්ටියගේ ව්‍යවස්ථා තියෙන ලෝකෙක යම් කිසි කෙනෙක් හිතනවා නම් ඕලාරි කත්තපටලාභේ තියේදී තව එකක් ඇද්දෝ කියලා. ඒව ඌ පිස්සෙක් වෙනවා. ඌ නෝන්ජලෙක් වෙනවා. මොකද බහුතරය ඒකට කැමති නැහැ. නමුත් ਸਰවචනාංශයේ එතනදී පෙන්නලා දෙනවා මොලේ ඇති කෙනාට මේක තේරුම් ගන්න පුළුවන් කියලා. එහෙම හිතලා අපි හිතමු යම් විදියකට මේ මිනිස්සයා දවසක නිවාඩුවක් ගන්න, තුස්තුරක නිවාඩුවක් ගන්න, දවස් හතක් නිවාඩුවක් ගන්න කොහොම හරි. නැත්නම් తాවකාලික පැවිද්දක් අරගෙන නැත්නම් පැවිද්දක් අරගෙන වෙන් වෙනවයි කිය. ඒකට කියන්නේ මේ කාම ලෝකෙන් වෙන් වෙනවයි කියලා. අබිනිෂ්ක්‍මණය කියලා. අන්නේ අබිනිෂ්ක්‍මණය කරන්නේ මොකටද? යාට මේ ඕලාරික අත්පතිලාභයේ පමණක් නෙවෙයි. ඒක නම් තිරසනුන්ටත් තියෙනවා. මට ඊට වැඩි යමක් නැද්ද? පරිණාමයේදී මම දියුණුද? මට ශිෂ්ට සම්පන්න වෙන්න පුළුවන්ද? උසස් වෙන්න පුළුවන්ද? ආර්ය භාවයටපත් වෙන්න පුළුවන්ද කියන ඒ අදහස අහලා ඒක චින්තාමය වශයෙන් දරා කියාගත්ත කෙනෙකුට තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. කෙරුවට මොකද? එහෙම ගීගේ తాවකාලිකව ස්ථිරව අයින් වුණාට මොකද? මේක අර තිබුණට වැඩිය ටිකක් අමාරු උගුලක්. මේකට ආවට පස්සෙත් අත්තිකලමතාන යෝගය, කාමසුකල්ලි කාණ යෝගය කියලා දෙපැත්තක් තියෙනවා. මන් දකින්නේ මගේ පුද්ගලික මතය ඒ ගීගය තාන හුඟ දෙනෙක් බහුල වශයෙන් අත්තිකලමතාන යෝගයටපත් වෙලා තද ද්වේෂ යුගයකටපත් වෙනවා. ඒ නිසා gedara dore ඉන්නකොට අපි සංසාරට බැඳෙන්නේ රාගේ නම් ඉඳුරම් පිනවීම නම් ගීගේ අතහැරියට පස්සේ සිල්වන්ත වුණාට පස්සේ අපි සංසාරට බැඳෙන්නේ ද්වේෂයෙන්. ඒක ධම්මසංගණී අට කතා පැහැදිලිවම ලියලා තියෙනවා. සිල්ලතා සංසාරට බැඳෙන්නේ ද්වේෂයෙන් හැබැයි සිල්ලතා ඒක සුදුරෙද්දකින් වහගන්න. දැන් මට තද වෙන්නේ නැහැ. තද වුණාට ඒක ඒක සුදු බොරුවක්. මේක සෞඛ්‍ය සම්පන්න තරහවක් කියලා ගන්න. මොකෝමුණත් එකම එහා පැත්තේ කාසිය මෙහා පැත්තේ දාපු එක විතරයි හිට වෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ පැවිදිුණයි කියලා මේකෙන් අදහස් කරන විවේක උණයි කියන එකයි. කාය විවේකේ ලබාගෙන චිත්ත විවේකයට යනවා කියන එකයි. චිත්ත විවේකයට නොයන කාය විවේක ලැබිච්ච ඇත්තෝ ගොඩක් ඉන්නවා. පැවිද්දන් අතරත් ඉන්නවා. බෞද්ධයන් අතරත් ඉන්නවා. සීනති වෙච්ච පිරිසන් අතරත් ඉන්නවා. මත් වෙච්ච පිරිස අතරත් ඉන්නවා. මොකද ඒ අතර චිත්ත විවේකේ නැහැ. ඒ චිත්ත විවේකයේ කෙනෙක් නිකන් හම්බෙන දෙයක් නෙවෙයි. චිත්ත විවේකයේ තමයි මෙතන මනෝමය අත්පටිලාභය කියලා සඳහන් කරලා තියෙන්නේ. මේ මනෝමය අත්පටිලාභයට එනකොට ඒ කෙනා කාම ගුණ ද වස්තුකාම අතහන විතරක් නෙවෙයි ක්ලේශකාමත් තයිනවා කාම සංඥාවත් අතයි. ඔය කාම ගුණ සහ වස්තුකාම අල්ලගෙන ඉන්න අය හිතන්නේ කට්ටිය බරපතල වැරද්දක් කරනවා ඇත්තට බරපතල වැරද්දක් කෙරෙනවා. නමුත් ඒගොල්ලන්ට බරපතල වැරද්ද තේරෙන්නේ මේ කාම ගුණයන් සහ වස්තු කාම අතහැරපු දවසේ ඒ ක්ලේශ කාම තමයි බදා ගන්න වෙලා වෙනකොට. එහෙම නැත්නම් කාම සංඥාවන්ගෙන් පිඹුර වෙලා ගත්තා වගේ වෙලා ගන්නකොට තේනවා අනේ මේකනේ අපි මෙතෙක් කල් වැඩිවේ. ඒක අයින් කරත් එලවෙලව පහර දෙනවා. නින්දෙදිත් පහර දෙනවා. පර්යංකේදිත් පහර දෙනවා. කැලේදිත් පහර දෙනවා. ගහක් වල හිටියත් පහර දෙනවා. ශූන්‍යාකාරයකට ගියත් පහර දෙනවා. ඒ නිසා අබිනිෂ්ක්‍මණය කරපු එකන වැටෙන්නේ පහසු තැනකට නෙමෙයි අපහසු තැනකට. එයා කාම වස්තු අතහැරියට, කාම ගුණ අතහැරියට ක්ලේශ කාමයාගේ තද බල පහර දීමකට ලක් වෙනවා. ඒ විතරක් නෙවෙයි කාම සංඥාව. ඉතින් හිතන්නේ කාම සංඥාන නිකන් පිඹලා අරින්න පුළුවන් එකක් කියලා. නෑ ඒක විෂ විදපු ඊතලයක් වගේ එල්ලෝ එලෝ පහර දෙනවා අපි කියනවාගේ පැවිද්දන් අතර තියෙන ගිහි ගති කියලා. ගිහි ගිය අතහැරියට, තට්ටේ බෑ ගෑවට, කාරෙන්ද පුරවගත්තට කය පැවිදි වෙන්නේ නැහැ. හිත පැවිදි වෙනවා. මට තාම මතක් වෙනවා නින්දෙදී කලාතුරකින් තමයි මට පැවිද්දෙක් පේන්නේ. මම පේන්නේ මට තාම කලිසමක් අඳගත්ත උඩට සමාට ඇඳපු නැති සාක්කුවේ සල්ලි තියෙන යන්නේකොට සල්ලි හෙල්ලෙන අතක්. ඉතින් සාක්කුවට අත දානකොට ලැජ්ජා හිතෙනවා තල්ලි අත ගාවනේ කියලා. ඒතර ප්‍රශ්නයක් වතුනා මේ ගිහියෙත් වශයෙන් දහීනේ ඉන්නේ පැවිද්දෙක් වශයෙන් තාම හීනේ ඉන්නේ ගියා. තාම ගියට මොකද්ද ලැජ්ජාවක් තියෙනවා. යකෝ කලිසමක් නේද ඇඳගෙන ඉන්නේ. සල්ලි වලට නේද අතහැවුනේ කියලා මතක් වෙනවා. ඒ කියන්නේ පැවිදි වෙලා දැන් මට මම පැවිදිලා 88 ඉඳලා මේ වෙනකොට කොච්චර කල්ද? ඉතින් කිසිම පැවිද්දක් නැහැ. ඉතින් ඒක නිසා උඟ දෙනෙක් හිටනවා මේක හරියද්ද පොරවපු ගමන් එහෙම නැත්නම් මේ ගුරු ඇඳව ගත්ත ගමන් හරි වැඩේ හරි කියලා. ලෝකයක් එක්කනම් හරි තමයි. හැබැයි ඇතුලෙන් හරි නපයි. ඉතින් ඒ නිසා ඒකයින් කරගන්න කරන උත්සාහය තමයි චිත්ත විවේක භාවනාව කියලා කියන්නේ. ඒක සාර්ථක වෙනවයි කියලා කියන්නේ හිතේ පවතින මේ කාම ගුණ නෙවෙයි කාම ඡන්දය කියන කාම සංඥාව අයින් කරනවා. ඒක නිකන් මේ විටමින් දාලා තියෙන බෝතලේ ඒක විටමින් අයින් කරාට ගඳ තියෙනවනේ. වීදුරුවෙත් ගඳ තියෙනවනේ අරින්න බෑ. කොච්චර හේතුවක් අරින්න බෑ. නමල තිබ්බත් අරින්න බෑ. රත් කිරුවත් අරින්න බෑ. වගේ ඒකේ මණ්ඩි තියෙනවා. ඊට පස්සේ ද්වේෂය විශේෂම සිල්ලතට තද්ද බරපතලයි. ඒකයි මේ ලාංකිකයා මේ මෛත්‍රියට හරි ආසා. මෛත්‍රියට ආසා කියන්නේ ද්වේෂයට ආසයි කියන එක. වෙන මොකක්වත්ම නෑ ඕකේ. යම් කෙනෙක් ඔය මෛත්‍රියට වැඩි වැඩියෙන් ආසයි වැඩි වැඩියෙන් කරනවා කියනවා නම් ප්‍රසිද්ධියත් කියවෙන්නේ එකයි යටින් කියවෙන්නේ එකයි. ඒ නිසා එළියට එන්නේ මෛත්‍රිය නම් යට වැඩ කරන්නේ ද්වේෂය. එළියට එන්නේ කාමේ නම් යට වැඩ කරන්නේ පිළිකුල. ඉතින් මේකේ වංචක ස්වරූපය අල්ලන්නේ නැහැ කවුරක්වත් ආගම නම් අල්ලන්නේම නැහැ. ධර්මයේ හොඳට පැහැදිලි කරලා පෙන්ලා දීලා තියෙන පතුරු ගහලා ඒ නිසා අපිට කාමච්ඡන්දය දුරු කිරීමට අසුභ භාවනා වගේ දේවල් සමතේට පාවිච්චි කරනවා වගේ ද්වේෂය දුරු කිරීමට අපිට යම් ප්‍රමාණයට මෛත්‍රී පාවිච්චි කරන්න වෙනවා. නමුත් මේ දෙකම తాවකාලික වැඩ. ඒක ඒ බව දැනගන්නකොට එරිචිත් භාවනා කියලා නෙවෙයි කියන්නේ චිත්ත විවේකී කියලා නෙවෙයි උපදි විවේකී කියලා කියන්නේ ප්‍රඥා භාවනා කියන්නේ මෙතෙන්දී නිකන් මතක් කරනවා විතරයි. ඉතින් මේ ආකාර විදිහට කාමච්ඡන්ද ව්‍යාපාදයේ යම් කිසි කෙනෙක්ගේ යන්තම් තඩමඩ වුණොත් ඇල්මරා ගත්තොත් ආම්බම් කරගත්තොත් හිටගෙන ඉන්දියාන. හිතක් මනිත් ඉන්දියාන. මොන විදියෙන්වත් ඉන්න බෑ මොකද අපි නැගිටලා ඉන්නේ මේ කාමච්ඡන්ද ව්‍යාපාදයේ තියෙනකන් තමයි. ඒක බොහොම සෙල්ලක්කාර චෛසික දෙකක් අවදි කරගෙන ඉන්න චෛසික දෙකක්. ඉතින් මේ ලෝකේ අවදි ලෝකය කියලා කියන්නේ තරුණ ලෝකය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ පාරිභෝගික ලෝකය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ කාපල බිපල ජොලි කරපල ජීවිතේ තියෙන්නේ ওই කාමච්ඡන්දේ සාද්වේෂයේ උග්‍ර විදිහට වැඩි කරලා පෙන්වන්න පෙන්වන්න මිනිස්සුયો තනි ඇඟිල්ලෙන් හිටගෙන ඉන්නවා. ඒක නෑනේ එහෙම හුලම් බහපු බැලුමක් වාගේ ලෙඩ වෙච්ච බල්ලෙක් වාගේ ඔහේ මුල්ලකට එනවා කිසිම දෙයක රසයක් නැහැ කිසිම ආධාවක් නැහැ කම්මැලි නීරසයි හිටගෙන ඉඳලා ඉඳගෙනත් ඉඳලා සක්මනෙත් ඉඳලා ආන ඕක තේරුම් අරගන්න හොඟ දෙනෙක් හිතනවා මේ ලෝකයේ කරදර ඉවර වුණාට භාවනා හරියයි කියලා. ඇත්තටම භාවනා කරදර පටන් ගන්නේ ලෝකේ කරදර ඉවර වුණත් එක තමයි. මට භාවනා කරදර කිව්වට මේකට කරදර කියන්නේ මේවට කියන්නේ භාවනා උහුරතල් කියලා. ඒක අපි ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමෙන් ප්‍රසිද්ධිය අපේ නිින්ද පෙන්නිල්ලෙන් අනුන්ට අපි නිින්දට නිග්‍රහ කරන මිසක්කා ප්‍රශ්නෙම් පැනයන්නේ. එතකොට සැකේ සහ අතීතනාගත දෙක අර පාළුගේ වළම් බින්දිනා වගේ ඔහේ ගෙට ගෙවදිනවා. නිින්දෙන් නැගිටපු ගම. ඉතින් මේ පහ අයින් කරනවා කියන එක ලේසි නෑ. ඒක අපි දන්නේ එකම ශිල්පකවත් නෑ. බාහිර ලෝක අපි මොන ශිල්ප දැනගෙන හිටියත් මේ ඇතුළත තියෙන මේ චිත්ත භාවනාව සම්පූර්ණ අලුත් දෙයක්. ඒකට වෙනම මේ උපකරණ කට්ටලයක් තියෙනවා ප්‍රශ්නේ පැනලා යන. ඒවට අපි කියනවා සමතෝපක්‍රම කියලා. ප්‍රශ්න පැනලා යන කරන්න බෑ. තමාර වෙලාවට අපිට ප්‍රශ්නේ තරම් උග්‍රයි පැනලා යන්න ඕනේ. නමුත් පැනලා ගියාට ස්ථිර උත්තරයක් ලැබෙන්න අපි දැනගන්නවා తాවකාලික උත්තර. ඒක නිකන් හරියට ඔපරේෂන් කරන කල් ලෙඩා සීනති කරලා තියාගෙන නැත්නම් ලෙඩාගේ සහයෝගය ලැබෙන්නේ නැහැ නේ. ශල්්‍ය කර්මෙට ලෙඩා වල් සතෙක් කියලා හිතන්නකෝ. කවදාකවත් හම්බ වෙන්නේ වෛද්‍යවරයා කොච්චර කරුණාවන්ත වුණත් උපකරණ ආයුධ ශිල්පයෙන් හොඳ ප්‍රතිඵලගෙන දුන්නත් වල්සතා හිරිගට්ට ගන්න නැතුව සීනති කරන්න නැතුව ඔපරේෂන් කරන්න බෑ. හැම මිනිස්සෙකම වල්සතෙක් තමයි. ඉතින් ඔපරේෂන් කරනකොට සීනති කරනවා වගේ අපිට ඒක අවශ්‍යයි. නමුත් හුඟව දෙනෙක් මේ සීනති කළා ජීවත් වෙන්න කැමැති. ඒක අභාග්‍යයක්. ඒක තමයි කුඩු ගන්නයි කියන්නේ. ඒ තමයි මත් වෙනවයි කියලා කියන්නේ. ඒක තමයි අබ්බැහිය කියලා කියන්නේ. ඒක නිසා ඒක පාවිච්චි කරන්න ඕනේ ඔපරේෂන් තියටර් එකේ ඒ ඇනස්තීසියා දෙන ડોක්ටර් ළඟ වාඩි වෙලා ඉන්න ඕනේ. එයා කියා එයාට කියන්න ඕනේ කොච්චර වෙලාවකටද සීනති කරන්න ඕනේ. පළවෙනි පන්තියේ සීනති කිරීමද දෙකක්ද තුනක්ද කියලා ඔපරේෂන් දොස්තර වග වෙන්න ඕනේ. ඊට වැඩි වෙලා ගත්තොත් සීනති කිරීම වැඩි කරන්න ඕන ඕනේ. වැඩි සීනති කරුවොත් ලෙඩා ඒකෙන් මැරෙන්න ඉඩ තියෙනවා. හරියට ඒ වෙලාවට සිහි එන්නත් ඕනේ. ඒ ටික තියෙන්නේ ඔපරේෂන් දොස්තර අතේ නෙවෙයි. සීනති කරන දොස්තර අතේ. ඒ නිසා යා තියටර් එකේ ඉන්න ඕනේ. ආන්නේ වගේ තමයි මේ සමතය මේ මේ චිත්ත භාවනාව අත්‍යවශ්‍යයි අර බරපතල වැඩේට අනුමැතිය ලැබෙනවා. ඒ වෙලාවට ලැබෙන අත්පටිලාභය. ඒක කියන්නේ මනෝමය අත්පටිලාභය කියලා. ඒ මනෝමය අත්පටිලාභය ලැබුණාට පස්සේ ආ නිර්ආමෂ ලෝකයක ජීවත් වෙන්නේ. එයාට ඉඳුරාංගෙන් කිසිම සම්බන්ධයක් නැහැ. ඒ ගත්ත රූපී අරමුණකට හිත නිමක්න වීම නිසා එයා රූපීත්වය අරමුණට හිත කිඳා බැසීම නිසා ලෝකයෙන් සමු ගන්න. හැබැයි తాවකාලිකයි. හරියට තියටරයකට අරන් ගිහිලා සීනති කෙරුවා වගේ. එහෙම නැත්නම් තොවිලයක් කරලා කපුවා පරල වුණා වගේ. පරල වෙලා ඉන්න තාක්කල් එයා දේව භාෂාව තමයි කතා කරන්නේ. ගැහෙනවා, දඟලනවා, ඒ වගේ දා. සීනති කරපුවා අනිත් පැත්ත. කතා නැහැ, ක්‍රියා නැහැ, නතර වෙනවා. ආන්නේ වගේ දෙයක් කියනවා. එතකොට තියෙන අත්පටිලාභය මනෝමය අත්පටිලාභය බුදුහමෝ පිළිගන්නේ. ඒ පිළිගන්න කියලා විස්තර කියනවා මම මේක පිළිගන්න එක නෙවෙයි චිත්ත කරන්නේ මේ ඕලාරික අත්පටිලාභයේ කියන එක ප්‍රහාණය කර හැකියක් හැක්කක් ප්‍රහාණය කිරීමට ධර්ම දේශනා කරනකොට මේ මනෝමය අත්පටිලාභේ නැතුව බෑ හැබැයි ඒක ගන්න ඒක අල්ලන්න නෙවෙයි ඒක අර ඕලාරික අත්පටිලාභේ වගේම ප්‍රහාණය කිරීමට යන්න ඕනේ නමුත් ඕලාරික අත්පටිලාභේ හරීම ඡණ්ඩයි හරීම පරුෂයි හරිම නාස්තිකයි හරිම වද දෙන සුළුයි ගොඩක් කර්ම රැස් කරන සුළුයි ඒ අනුව බලනකොට ඕලාරි ගත්තවට ලාභේ සිහි නැති කරපු ලෙඩෙක් ඔපරේෂන් කරතරම් ලාභයි ලේසි හැබැයි සමහර වෙලාවල් වල තියෙනවා යුද පිටියේ සිහි නැති කරන්නේ නැහැ ඔපරේෂන් එකට ටෙන්ට් එකට ගත්ත කැපුවා එච්චරයි ඒක තමයි තිබුණ ක්‍රමෙත් අද සිංහල වෛද්‍ය ක්‍රමෙත් තියෙන්නේ සිහි නැති කරලා නැහැ ඒ වික්‍රමරච්ච එතුමාත් ඉන්නකොට ඇහැ ඔපරේෂන් කරනකොට බෙල්ල හේතු කරලා කියනවලු තෝ පිරිමියෙක් නම් ඉවතපිය. ඇහැ කපනවා. කිසිම සීනති කිරිලක් නැහැ. සනීප කරලා යවනවා. පිරිමියෙක් නෙවෙනම් ඇහෙලෙ ඉඳ තියන හිටපිය. මොකද ඉංග්‍රීසි දෙකේට බොහෝම නම්බුකාර විදියට කරතයි පිරිමියෙක් උනත් ගෑණියෙක් උනත් බය උනත් නැති උනත් සීනති කිරුවට පස්සේ හරි. නමුත් සීනති කිරීම නෙවෙයි ඔපරේෂන් එක කියන්නේ ඔපරේෂන් එක තමයි සනීප වෙන්නේ. ආන්නේ වගේ මේ මනෝමය අත්පටිලාභේ ලැබිච්ච වෙලාවක් තියෙනවා නම් ඒ කෙනා ඕලාරික අත්පටිලාභයේ තියෙන ගොඩාක් කර්ම රැස් වෙනව නතර කරගන්නවා. මේකෙත් රැස් වෙනවන රැස් වෙන්නේ අනුසේ ධර්ම පවතින එක විතරයි. පරිඋත්තාන වීතිකම කෙලස් නැහැ. ඒ නිසා මේ ඕලාරික අත්පටිලාභයේ ගෙවන් කිරීමට ලබා ගන්න මේ මනෝමය අත්පටිලාභයේ පොට්ටපාදක් දානවා. බුදුහාමර පහළ වෙන්නේ ඉස්සරත් ලෝකේ තිබුණා. ඒ නිසා පොට්ටපාදටත් චිත්තහාරි පුත්‍රටත් පුළුවන් තේරුම් ගන්න. හැබැයි සංඥාව යටපත් කරලා තියෙන්නේ. හිරිවටලා තියෙන්නේ. ඉතින් ඒක තමයි භාවනා ලෝකේ කියන්නේ. ඒක ගාක් විස්පලල් විෂය. අපි මේ පරණ දේශනාවල පුළුවන් තරම් අපි උත්සාහ කරා ඒක ශක්ති ප්‍රමාණ තේරුම් ගන්න. නමුත් ඒක කියනකොටම සරුවචන්ති දේශනා කරනවා මේ මනෝමය අර්ථපටලාභය ගන්නේ ඒකේ සමාදන් වෙලා ඒක gedara ගිහිල්ලා කරඬුක තියාගෙන වැඳ වැඳින්න නෙවෙයි ඕලාරික අර්ථපටලාභය දුරුවන් කරන්න ඒකේ ස්වභාවය තමයි ඒක රූපී මනෝමයෝ සබ්බංග පච්චංග සමන්නාගතෝ සමංගි පච්චංග සම්බ්බංග පච්චංග සමංගි. එතකොට ඒක දිහා ඉනකොට තමයි තේරෙනවා ආත්මයක් තියෙනවා. හැබැයි කාමච්ඡන්ද ව්‍යාපාද ආදී අඬුබඬු නැහැ. අකුලගත්ත ඉබ්බා කට්ට ඇතුළට ගත්තා වගේ අකුලගත්ත දෙයක් හොඳ සැප පහසු වාහනයක ෂොකප්සෝවර තියෙන වාහනයක හයි ලෙවල් රෝඩ් එක යනවා වගේ සස්පෙන්ෂන් හොඳයි. ඉතින් මේක නම් අත්පටිලාභය මේකේ සංඥා වෙන එකක් මේක වෙන එකක්. ඊට පස්සේ මේ කතාව දිගේ තව පොඩ්ඩක් ඉදිරියට යනවා සරුවත් චන්දසේ තමන් වහන්සේ ලෝකෙට පහළ වීමේ අර්ථය විස්තර කරන්න මේ ඕලාරික අත්පටිලාභෙන් එහාට ගිය භවයටම අයිති වෙච්ච තව අරූපී අත්පටිලාභයක් තියෙනවා ඒ කියන්නේ අරූපී ධානය කිය මේ මනෝමය අත්පටිලාභය කියලා කියන්නේ රූප ධාන හතර. ඉතින් හතර පිළිබඳව මේ වෙලාව විස්තර නොකලට ඒක පිළිබඳ විස්තර අපේ මාර්ගාදී කතාවල එනතම් කලින් කරපු දේශනාවල හුඟක් කරා. ඊට පස්සේ ඒක අයින් කරන්න බෑ. ඒකේ ගැලුනොත් ඒක ගැලී එකෙන් ගැලෙන්නේ නැතුව අයින් කිරීම සඳහා ඒ ගත්තා වූ අරමුණ රූප ආරම්මණය උගුලලා කසිනුග්ඝාටම අවකාශය කියලා අවකාශන අවකාශානන්තං ආකාසං අනන්තං කියලා ආකාසානං ඡායතනෙට තමවැදිලා රූපී ලෝකයෙන් සමගත්තට පස්සේ ඒකට කියනවා අරූපී මනෝමය අත්පත්ලාභයක් ලැබෙනවා. මේ තුන කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝක වශයෙන් අපි භව තුන් 33 තලයේ විස්තරවට සඳහන් කරලා තියෙනවා. ඒකෙන් කාම ලෝකය පෘථග්ජන සාමාන්‍ය ලෝකේ රූප ලෝක අරූප ලෝක වලට යනකොට උත්තරී මනස ධර්ම වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒක ශිල්පෙමයි ගන්න ඕනේ. එහෙම නැත්නම් පටිපදාවෙමයි ගන්න ඕනේ. කෙලෙස් අඩු වෙනවා. එතකොට අත්පටිලාභේ එන්නේ ඉතාම සූක්ෂම තත්ත්වයටපත් වෙනවා. ගිය දේශනාවේ ඉස්සර දේශනාවේ චිත්ත සාරිපුත්ත බොහෝම ලස්සන ප්‍රකාශයක් කරනවා. ඒකේ පේනවා එයා තාම එව්වා. සාසනික වශයෙන් ලැබෙ නැතුවට යම් වෙලාවක ස්වාමීන් වහන්සේ ඕලාරික අත්පටිලාභේ ඉන්නවනම් එයාට මනෝමය අත්පටිලාභය සහ අරූපී අත්පටිලාවේ තේරෙන්නේ නැහැ අදාළත් නැහැ මේ පැත්තට ඒ ගානට වැටෙන්නේ නැහැ යම් වෙලාවක මනෝමය අත්පටිලාවේක ඉන්නවා නම් එයාට ඕලාරික අත්පටිලාවේ කියලා කියන්නේත් නැහැ අරූපී අත්පටිලාවේ කියන්නේත් නැහැ එයාට කියන්නේ ඕලාරික අත්පටිලාවෝත් වේව සංකම් ගච්ඡති එයාට අනිදික කල්පනා කරන්න ගිය ගමන් මේ රූපේ මේ ධ්‍යානෙ කැඩෙනවා ඒක ඔය පල්ලෙහාපි සාකච්ඡා කරපු සප්පුරුෂ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා අතම්මයන් අතම්මෙතං යේව පුත්තා භගවතා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ධානයකට කියලා මඤ්ඤණා කරන්න ගිය ගමන් ඒක කඩා ගන්න. ඒක ඇතුළත මඤ්ඤණා කරන්න බෑ. එතකොට ඒ කියන්නේ යා හිටපු කාම ලෝකේ ගැන රූපියා ධ්‍යාන කියලා කල්පනා කරන්නත් බෑ යන්න තියෙන අරූපී ලෝකයක් ගැන කල්පනා කරන්නත් බෑ ඒ නිසා මනෝමය අත්පටිලාභයක ඉන්නවනම් එයාට ඕලාරික අත්පටිලාභයක් නෑ අරූපියත් ප්‍රතිලාභයක් නැහැ. ඒ ඉන්න එකට කියන්නේ අරූප රූ මනෝමය අත්පටිලාභය කියලාමයි. අරූපී අත්පටිලාභයට ගිය කෙනාට ඕලාරික අත්පටිලාභයක් නැහැ. මනෝමය අත්පටිලාභයක් නැහැ. තියෙන්නේ අරූපී අත්පටිලාභේ පමණයි. නමුත් ප්‍රත්‍යක්ෂ හේම වුණාට අපේ චින්තාමේ ඥාන සහ සුත්තමේ ඥාන මේක අවුල් කරගන්න. ඉන්නේ ධානයේ වරින් වර හිත පිටපයින්නවා. පිටපයින්නකොට කල්පනා වෙන එක ඉන්නකොට එයාට තේරෙන්න පටන් ගන්නවා මේ ධ්‍යාන ලැබපු පුද්ගලයෙක් ඉන්නවා. එයා ගිහි නම මෙච්චරයි, පැවිදි නම මෙච්චරයි. එයා දැන් ධ්‍යාන ලෝකේ ඉන්නවා. එයාට ඕන නම් අරූපී ධ්‍යානකට යන්න පුළුවන් වගේ කියලා හිතන නමුත් ඒව ධ්‍යාන නෙවෙයි. ධ්‍යාන සමවැදිච්ච වෙලාවේදීව කල්පනා කරන්න බෑ. අරූපී ධ්‍යාන සමවැදිච්චාම රූපී ධ්‍යාන කල්පනා කරන්න බෑ. රූපී රූප සංඥා රූප නිමිති ගන්නත් බෑ. මේ තුන එකිනෙකට හාත්පසින්ම වෙනස් බවයි ආර්ය විවරේ තියෙන්නේ ඒක චිත්තහත් සාරිපුත්‍ර සඳහන් කරනකොට සරුවචනාංශේ කණුවත යම් වෙලාවක කාම ලෝකේ ඉන්න රූප ශබ්ද ගන්ධ රස බලන මිනිස්සයාට මනෝමය අත්පත්ලාභයක් ගැන අයිතියකුත් නැහැ ඒ පැත්තට යන්නෙත් නැහැ යම් වෙලාවට සමවැදිලා කැලේකට වෙලා ගහක් මුල භාවනා කරන කෙනෙකුට මනෝමය අත්පත්ලාභයට ගියා නම් එයාට කාම ලෝකේ ගැන හිතන්න බෑ හිතනකොටම කිරි කලයයි ගොම කඳුලයි වගේ අර හිතන හිතවිල්ල නිසාම මේ රූපියත් ප්‍රතිලාභේ බිඳෙනවා. ඒ චිත්තක්ෂණ හිරින්න බෑ. අරූපියත් ප්‍රතිලාභට යන්නත් බෑ. අරූපියත් ප්‍රතිලාභේ ඉන්නකොට බ්‍රහ්ම ලෝකේ ඉන්නා වගේ කියනවා. බුදුරු ලෝකේ පහළ වුණත් දන්නෙත් නෑ, හෙන්නෙත් නෑ, කතා කරගන්නත් බෑ. ඒක නිසා කාලය ගත වෙනවා ෆ්‍රිජ් එකට දාපු ෆ්‍රිජ් එකට දාලා ලොක් කරපු එළවලු ටිකක් වගේ කුණු වෙන්නේ නැතුව තියෙනවා. හැබැයි කන්න බෑ. මේරීමක් වෙන්නෙත් නෑ. ඒක අරූපී අත්පත්ලාභේ. ඉතින් අපි මේ කතා කරන ලෝකේ මේ තුනම අනාගත්ත, පටලවාගත්ත අංජ බජල් ලෝකයක්. ඕගෙන ඔක්කොම කතා කරන්නේ ඕලාරික අත්පත්ලාභේ ඉන්න ඒ වෙන වෙනක් නැති කට්ටිය තමයි. රූපී ධ්‍යාන කිසිම ගිය කෙනෙක් රූපී ධ්‍යානක ඉඳලා කතා කරපු දෙයක් නැහැ. ලියපු දෙයක්වත් නැහැ. කියපු බණකුත් නැහැ. අරූපී ධ්‍යානයකට ගිය කෙනෙක් අරූපී ධ්‍යානයක ඉන්නකොට කතා බතක්කුත් නැහැ. එව්වා මේ ඕලාරික ලෝකෙට ඇවිල්ලා අනාගතයට පස්සේ වංජනා කරන්න පුළුවන්, ව්‍යාකරණයකට දාන්න පුළුවන්, භාෂාවකට දාන්න පුළුවන්, අලංකාර සාහිත්‍ය ලියන්න පුළුවන්, කවි ලියන්න පුළුවන්, මේ ගද්‍ය රචනා කරන්න පුළුවන්, චිත්‍ර අඳින්න පුළුවන්. මේ රූපී ලෝක අරූපී ලෝක ගැන මේ ඕලාරික ලෝකයේ කරන කතා ඔක්කොම උපමා රූපක ටිකක් විතරයි උපමා රූපක ටිකක් විතරයි ඉතින් සමහර උපමාවෙම පටලැවිලා ඒ දිවි ලෝකෙට දිග කොච්චරද කියලා අහනවා. දිවි ලෝකේ මේ අවුරුදු ගාන ගන්නකොට ඒක මනින්නෙත් මේ ලංකාවේ ඔර්ලෝසු ගෙනිලාද එතන ඒ ගන්න ඔර්ලෝසු මොකද්ද කියලා අහනවා. ඒ දවස් 5:24 මයින්කොට විනාඩි ගන්නමයි. ඉතින් මේ වගේ පටලවාගෙන එව්වා කරන කට්ටියට PhD දෙනවා. විශ්වවිද්‍යාල තියෙනවා. දේශනා අංශ තියෙනවා. ඒ අංශ ප්‍රධානීන් ඉන්නවා. ඒගොල්ලෝ කොටු කරගෙන බෙදාගෙන මේ රූපී ලෝකයට විසරත්ත වෙච්ච විසරද වෙච්ච ඕලාරික ප්‍රොෆෙසර්ස්ලා තියෙනවා. අරූපී ලෝකය ගැන හුඟා කතා කරන අයියා වගේ කතා කරන අතේ පැලිච්ච පැලෙන්න දෙන්නේ දේවල් යන කතා කරන ඕලාරික ලෝකෙකුත් තියෙනවා. ඒක බුදුහාමුදුරන් පෙන්නේ මේ තෙල් ළමයින්ගේ තෙල්ලංගේකට ගිය දෙමව්පියෝ වගේ. තේ බබාගේ භාෂාවෙන් කතා කරනවා. මේසු කියන දේ තර්කයක් නැතිකමකුත් නැහැ. නමුත් ඇත්ත ප්‍රත්‍යක්ෂයට ගිහිල්ලා බලනකොට ඔක්කොටම කියන්න පුළුවන් ඕලාරි කත්තපටිලාභේ ඉනකොට මිස රූපී අරූපී අත්පටිලාභේ කියනකොට ඔය මත ප්‍රකාශ කිරිලි ලියවිලි මොනවාක් කරන්න බෑ ඒ කරගන්න බැරි ලෝකය අඩුව පුරවන්න ඕලාරි කත්තපටිලාභේ ඉන්න කට්ටිය හයියෙන් කෑ ගහනවා කැලණි ගංගානෝ නිතරම පහල ගලනවා මීහර කානෝ නිතරම ඔළුව වටානවා කෙටලපටානෝ නිතරම උඩයට යano ඇටිකිචි ආනෝ නිතරම ජෙගජෙග ගන්නවා ඇටිකිච්ච තමයි ඔය ඕලාරි කට්ටපටලා වේ නූට කරන්න දෙයක් නැහැ නිතරම නටන රයිනෝ වැඩිම ජෙගජෙග ජෙගජෙග ගන්න. ඒතර කෙටලපටානෝ හරියට රූපී අට්ටපටලා වගේ පැත්තක් හයිය පොළවේ තියෙන පැත්තක් වතුර ඒක උඩයට මීයර ගන්නෝ සම්පූර්ණ වතුරේ ඉන්නේ අර ඇටමැස්සේ කොල්ලන්ඩ විතරක් වතුරේ ලගලා පහළන කාණ්ඩල වතුරේ ඌ සීතල වෙලා ඉන්නෝ ජෙගජෙග ගෑම නෑ. ඒ නිසා වැඩියෙන් ජගජග ගාන්නේ ඒ ඕලාරික ලෝකයේ අයියෙන් අල්ලගත්ත කට්ටිය. ඒ දේශපාලන ආර්ථික වශයෙන් අල්ලගත්ත කට්ටිය ඒක ඔප්පු කරලා පෙන්නන්න. දේශපාලන අල්ලගත්ත එක ආර්ථිකේ බොරු කරන්න කතා කරනවා. සමාජ ධර්ම බොරු කරන්න කතා කරනවා. ආර්ථිකය අල්ලගත්ත එක දේශපාලනේ බොරු කරන්න කතා කරනවා. ඉතින් ගියාම සමාජ විද්‍යාව බොරු කරන්න කතා කරනවා. සමාජ විද්‍යාව අල්ලගත්ත එක න අරව බොරු කරන කතා කරන ඉතින් බුදුහාමරෝ පැත්ත කරලා බලහිනවා. මේ වැඩියෙන් අසුචි හම්බෙච්ච දවසේ ඕවර් ටයිම් ගන්න පොර කන සක්කිලිය ටිකක් වගේ. නගරේ පෙරහැර කිව්වෙච්චාම ගොඩක් හැමතැනම කැලිකසල තියෙන කක්ක කරලා තියෙනවා. එදාට සක්කිලියන්න වැඩියෙන් හම්බෙනවලු පඩි. උන් හරි සන්තෝෂ වෙනවලු නගරේ කක්ක වැඩි කියලා. ඉතින් ඒකට අයිතිවාසිකම් සටන් කරනවා වගේ තමයි මේ ඕලාරික ලෝකේ. ඒක ඉක්මවලා රූපී මනෝමය අත්පැටලාවට ගියාට පස්සේ තේරෙනවා යසුචි වලින් ගොඩ වෙලා ටික වෙලාවට එන්න පුළුවන් ඒ වෙලාවේදී ගැන කල්පනා කරන චිත්තක්ෂණය පාස යේන යේනේ මඤ්ඤති තතෝ තං හොති අඤ්ඤතා. වෙන හිතන්න හිතන්න එක වෙන දෙයක් වඩපත් වෙනවා. ඒක ලැබුණාට පස්සේ තලතුණකමට මුත්තා දිබ්බා වගේ ඒ කතා නොකර නාබිනන්දනි වදති නාජ්ජෝස තිට්ඨති කියන වගේ එක පාවිච්චි කරන්න දන්නවනම් ඒ ධ්‍යාන හොඳට වශී කරගන්න පුළුවන්. කයකෝ සංගහන කෙනාට අන්ධහර පාන කෙනාට කවදාකවත් ධ්‍යාන ගියාට පස්සේ ඉන්නත් බෑ. මොකද කියා බාණ්ඩ හිතනවනේ. කියාපව ඉන්න කෙනාට ධ්‍යාන ගන්නවත් බෑ. මේක නෙවෙයි අද ධර්ම දේශනාවේදී මේ මතක් කරන්න හදන්නේ. ਸਰවඥාන්සේ අද ඒ චිත්තහත් එක කතා කරපු එක මතක් කරලා කියනවා මේ විදිහට යස්මින් සමයේ චිත්ත අරූපෝ අත්පටිලාභෝ හෝති. යාගිල්ල අරූප ධානයක ඉන්නවා කියලා හිතමු. රූප ලෝකෙට කාම ලෝකෙත් ගෙවම් කළා, රූපත් ගෙවම් කළා, රූප සංඥාත් ගෙවම් කරන්න ඕනේ. අරූපී ලෝකයකට යන්නේ ආකාසානංචායතනෙ, අකින්චඤ්ඤේ, විඥානංචායතනෙ, අකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන වශයෙන් සමාධි ලෝකේ, සමත ලෝකේ අරූප ධ්‍යාන වශයෙන් සඳහන් මේක මෙහෙමම සුද්ධ වශයෙන්ම විපස්සනාදී සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය වචනෙන් කියනවා කියන්න තියෙන්නේ ආස්වාද ප්‍රසවාසයේ ගෙවිලා ආස්වාද ප්‍රසවාසයේ ගෙවිච්ච සමාධිය ආස්වාද ප්‍රසවාසයේ තිබුණ සමාධියට වැඩිය හොඳයි කියලා එහෙම නැත්නම් ආනාපාන නිමිත්ත ආනාපාන අරමුණ ඇතිව කියන සතියට වැඩිය ආනාපාන නිමිත්ත නැති ආනාපාන අරමුණ නැති සතිය හොඳයි කියලා ඒක හොඳට පටල වෙනකොට ආනාපාන තිබුණ තැන හිස්තන දැකීම තමයි කටනු ගාටම අවකාශය වාගේ ආකාසානංචාතනට යන්න පුළුවන්. නමුත් එතෙන් යනකොට ආත්මේ පාවා දෙන්න වෙනවා. ශරීරේ පාවා දෙන්න වෙනවා. උංගව දෙනකොට වතුර ගිලනවා වගේ අපහසුකටපත් වෙනවා. ක්ලාන්ත හැදෙනකොට වගේ අපහසුකටපත් වෙනවා බය සංකා ගොඩක් පහල වෙනවා මේ අහලා අසුබිරු කෙනෙකුට එතෙන් යන්න පුළුවන් ඊට පස්සේ තේරෙනවා මේකට මේ බය එන්නේ මොකද විඥානයේ හැම වෙලාවෙම කැමති රූපී අත්පටිලාභයක අනාගෙන බෙදාගෙන රණ්ඩු කරගෙන ජීවත් වෙන්න ඒ නිසා අරූපී අත්පටිලාභයට ආවත් විඥානයේ තාම උත්සාහ කරනවා අවකාශයට වැඩිය හොඳයි යමක් තියෙන එක කියලා. ඒ නිසා අවකාශයට ගියත් ඒකෙදී අසහනයටපත් වෙන්නේ අතරමං වුණා වගේ දැනෙන්නේ බය වෙන්නේ මේ විඥානයේ ප්‍රයෝගය නිසා. ඒ නිසා ආකාශයට යටින් ආකාසානන්තයේ යටින් තියෙන විඥානයේ මේ ප්‍රයෝගය. ඇති දේ හොඳයි නැති දේට වැඩිය කියලා විඥානිකන something is better than nothing කියන එක පෙන්වන විඥානය අල්ලගන්න ආකාශයට යන්න නැතු බෑ. ආකාසානන්තයට ගිහිලා පట్టල වෙලත් ඒකේ ස්පාසු නැති ගතිය ඉන්නේ විඥානයේ මේ දෙකට බෙදලා ඇති පැත්තට හිතාදින්න. නැති පැත්ත පෝරකයක් වගේ පෙන්නනවා. බොරුවලක් වගේ පෙන්නනවා. ඉතින් ඒ නිසා ආකාසානංචාරිත ගිහිල්ලා වුණ විඥානංචාරිත ගන්න ඊට පස්සේ ආර තේරෙනවා බොරුවල වල ඇතුව නෙවෙයි අපි තැවෙන්නේ බොරුවල ඇතයි කියන බයට. අපි ළඟ ඉන්න හරි ඔක්කොම හතුරු කියලා හිතා ගන්න මනුස්සයාට මුරුක සම්බැතර දෙමිච්ච කාට වගේ අල්ලන අල්ලන දේ පේන්නේ ආයුධයක් වගේ ඒ තේ මනුස්සයා කෑවට දිරවන්නේ නැහැ. නමුත් අන්තිමට බලනකොට හතුරා කොහොම කෙරුවත් හතුරා මිතුර කොහොම කරුවත් මිතුර මොකටද මම පෙට්‍රල් පුච්ච ගන්න කියලා කිසිත් ගණන් ගන්න නැති. නැතිකම නෙවෙයි තිබුණට තිබුණ දේත් නැති දේත් අතර ඒ කියන්නේ හොඳට පිඟාන හේදුවාට වගේ පස්සේ මේක 100ක් හොදන්න බෑනේ නිසා ඕකේ වට්ටියක් බෙදාන කාපන් ටිකක් විස බීජ තියෙනවා. නැත්නම් අපි ලොකු සාතින කාලේ කිව්වා පොතක් මුද්‍රණය කරන්න ඉස්සලා සුද්ධ කරන්න ඉස්සලා කවදාක 100ක් සුද්ධ කරන්න බෑ. යම් ප්‍රමාණයක් ගියාට පස්සේ අච්චු ගහපන්. යම් ප්‍රමාණයක් වැරදි තියෙනවා. ඉතින් පොත් කියවන හැම කෙනාම දන්න වැරදි තියෙයි කියලා. ඔක 100ක් සුද්ධ කරන්න හදනවා කියලා කියන්නේ පොත එළියට එන්නේ නැහැ. වගේ අකින්චඤ්ඤායතන කියන්නේ යම් ප්‍රමාණයක් කියලා තියෙනවා. මොකද ඒක හපලා ගන්න පුළුවන්. දරා කියාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඉවසගෙන ඉන්න පුළුවන්. ඒතරට යාට නැති එකක් වගේ කිසිත් නැති මට්ටම පේනවා. නමුත් තාම තියෙනවා. ඊට පස්සේ තමයි නේව සංඥා නා සංඥා ආසඤ්ඤා ඇත්තේත් නැති නැත්තේත් නැති තැනින් නොසැලී නොතැවි නැත්නම් කම්පා නොවි ඉන්න තත්ත්වයටපත් වෙනවා හතරම වැටෙන්නේ අරූපී අත්පටිලාභයට ඒක බුදුරජාණන්ස කියනවා යස්මින් සමේ චිත්ත අරූපී අත්පටිලාභෝ hoti නේව තස්මින් සමේ ඕලාරික අත්පටිලාභෝ ති සංඛං ගච්ඡති ඒ වෙලාවේදී කාමය හෝ ඉඳුරන් සම්බන්ධ කාමච්ඡන්ද ව්‍යාපාද වගේ දේවල් නැහැ ද්වේෂය නැහැ නිදිමත නැහැ සැකය නැහැ අතීත අනාගත පිළිබඳ උද්දච්ච කුච්ච නැහැ. ඒක තියෙනවනම් මේක බෑ. ඒ නිසා අරූපී අත්පත්ලාභේ තියෙනවනම් ඕලාරික අත්පත්ලාභයයි සංඛ්‍යාවට නොය. එසේම න මනෝමය අත්පත්ලාභෝති සංකංගච්ච. ඒක රූපී ආත්මික තියෙන ආයත ආස්වාස් ප්‍රසවාස මට පේනවනම් හොඳයි. හයියෙන් හුස්ම අරගෙන බලන්න ඕනේ. එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාස නැති නිසා මම හීනෙකද ඉන්නේ. මම මනෝලෝකයකදී ඉන්නේ කියලා සැක තියෙනවා නම් එයාට මේ අරූපී ධානය ලබන්න බෑ. අරූපී ධානය සමවදින්න බෑ. අරූපී ධානයේ සමාදම් වෙන්න බෑ. එළඹ වාසය කරන්න බෑ. ඒ නිසා ඒකේ විශ්වාසය ඇති වෙනවා නම් මේ දෙක පිළිබඳව විසිකරපු මල්ල ඔබලා බලන්න යන්නේ එනි මේ විදිහට ඊට ඉස්සර ඇත්තටම මේ මේ ප්‍රකාශය කරන්නේ ඕලාරිකත්ත්ව භාවය ප්‍රතිලාභයේ තියෙනවා නම් ඒකේ මනෝමේ නෑ අරූපී නෑ ඕලාරිකපත්වාවය කියලාමයි නමට යන්නේ. මනෝමය අත්පත්ලාභයක ඉන්නවනම් ඒකේ මනෝ ඕලාරිකය කියන එක සංඛ්‍යාවට යන්නේ අරූපී කියන සංඛ්‍යාවට යන්නේ මනෝමය අත්පත්ලාභය කියන සංඛ්‍යාවටම යන්නේ කියන ප්‍රකාශන කරලා අවසාන ඡේදය තමයි තියෙන්නේ යම් වෙලාවක අරූපී අත්පත්ලාභයක ඉන්නවනම් යා ඕලාරික කියන ගණයට වැටෙන්නේ නැහැ මනෝමය කියන ගණයට වැටෙන්නේ නැහැ අරූපී අත්පත්ලාභය කියන සංඛ්‍යාවටමයි යන්නේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරලා මෙන්න මේකයි චිත්ත ලෝක தත්ත්වේ. මෙන්න මේකෙදි අරූපී අත්පටලාභයට සාපේක්ෂව මනෝමය අත්පටලාභයක් සහ ඕලාරික අත්පටලාභයක් මූල ධර්මානුකූලව තියෙනවා. අප්‍රත්‍යක්ෂ කරන්න බෑ. එකක් ප්‍රත්‍යක්ෂ කරනට අනිත් දෙක නෑ. අපිට වෙලා තියෙන්නේ තුනම තියාගෙන ලොකුෙක් කණ්ඩාය අපට වහලා දෙයි. අක්කගේ හිතේ නංගිව දී බේරෙන්ට නංගිගේ හිතේ අක්කව දී බේරෙන්ට නැන්දගේ හිතේ දෙන් උන්දගේ දුව බැඳ දෙන්න මා මාමගේ හිතේ මාමරවා වැඩ ගන්න මගේ හිතේ දෙන්නම අරගෙන යන්ට කියලා අපේ කවියක් තියෙන පාඩම. අක්කගේ හිතේ නංගිව දී බේරෙන්ට නැන්දගේ හිතේ මාමරවා දෙන්න උන්දගේ දුව බැඳ දෙන්න මාමගේ හිතේ මාමරවා වැඩ ගන්න මගේ හිතේ දෙන්නම අරගෙන යන්න. ඉතින් අපි හිතා ඉන්නේ අක්කා නංගි දෙන්නම තියාගෙන ඉන්න පුළුවන් කියලා. හැබැයි කියනවා එක්කෙනෙක් එක්ක ඉන්න වෙලාවට අනිත් දෙන්නත් එක්ක නැහැ. ඒ නිසායි කසාදිති කියන්නේ එකෙත් තියාගෙන කියලා. කරන්නේ නම් ඒක නෙවෙයි ලෝකේ. නමුත් කෙරෙන්නේ ඒකයි. ඒක තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ලෝකේ ස්වභාවය ඒකයි. මෙන්න මෙවැනි ලෝකෙක ප්‍රත්‍යක්ෂ ඒකත්වයේදී මනෝමය ලෝකෙ පටලවිලා. චින්තාමය ලෝකෙ පටලවිලා. ඒ මනුස්සයාට මේ ප්‍රත්‍යක්ෂ කළ හැකි උර්ගා බැලිය හැකි දේෙන් මනෝමය දේ සහ චින්තාමය සූත්‍රමේ දේ වෙන් කරගන්න බැරි එකට තමයි පිස්සු කියන්නේ. ඒකට බරපතල වෙච්චාම සීසොෆෙනික් කියනවා. සාමාන්‍ය හැම පෘථජ්ජනෙම පිස්සෙක්. ප්‍රත්‍යක්ෂ කරන දේ තියේදී ඒකට අදාළ මූල ධර්ම සහ ඒකට අදාළ අසුවිරු ඥානත් එක්ක තුන එකට පැටලවා ගන්නවා. ප්‍රත්‍යක්ෂ වෙන් කරගන්න බෑ. ඉතින් ඊට පස්සේ පඹ ගාලේ පැටලුණා වගේ. අන්තෝ ජටා බහි ජටා ජටා ජටිතෝ පජා. මේ වෙගේ සරුවචනාංශය කොහොමද ගත කරන්නේ? මේ චිත්තාත් සාරිපුත්‍ර කියනවා හිමේකෝ චිත්ත ලෝක සාමාන්‍යා. මේක තමයි ලෝකේ සාමාන්‍ය. මේක තමයි ලෝකේ සාමාන්‍ය තමන් අප්‍රත්‍යක්ෂ කරන දේ වර්තමානයේ. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඒ හිත අතීතය ගැන කල්පනා කරනවා. ඒතකොට එයා දන්නේ නැහැ මේ ඉඳගෙන ඉන්නකොට ලැබෙන ප්‍රත්‍යක්ෂය සහ ඒක රූප ධර්මය. අස්පනා අපිට තියෙන දෙයක්. එතකොට අතීතයට යෑම මනෝමය දෙයක්. අස්වාභාවික දෙයක්. වෙච්ච දෙයක මතකයක් විතරයි කියන දෙක පැටලෙනවනම් ඉතින් පුතඥයි අසත්‍යමත් වික්ෂිප්ත මනසකින් යුක්තයි කලබල වුණොත් වැඩිපුර පිස්සු. යම් වෙලාවක අතීතය ගැන කල්පනා කරනවා නම් කවදාකවත් ඒක වර්තමානයට ගන්න බෑ. අතී අනාගතයට ගන්නත් මේ අතීතයට යන්නත් බෑ. හැබැයි යාට පේනවා මේ අනාගතය ගැන කල්පනා කරන බව වර්තමානයේ ඉන්නවා. ඊයේ හිටියා මේ ටික චින්තාමය බව. මේ ටික අසුවිරු ඥාන බව දන්නේ අර ප්‍රත්‍යක්ෂේ සහ මේ දෙක අතර පටලැවෙනවා මෙන්න මේ තුنين වර්තමානයේ ප්‍රත්‍යක්ෂේ විතරයි සරුවචනාංශේ කට හොදලා ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ. අතීත ජීවිත මිනිහට අතීත ප්‍රත්‍යක්ෂය වගේ පේනවා. අනාගත ජීවිත මිනිහට අතීත ප්‍රත්‍යක්ෂය වශයෙන් තේරෙනවා. එයාට වර්තමානයේ කැප නැහැ, උරුම නැහැ, වහින්න බෑ. ආනේ වගේ මේ අත්පත්ලාභ තුනක් පෙන්නලාගෙන මේ තුනම ප්‍රහාණය කරන්නයි මම කතා කරන්නේ. අන්නේ තුනට ප්‍රහාණය කරනකොට මේ තුනම බබාගේ භාෂාව මෙවුවා ඒ ඒ தত্ত্ব වලට ආංශික වශයෙන් සත්‍ය වුණාට කේවල සත්‍යක් මේ වගේ නෑ. සාමාන්‍යයි. ලෝක නිරුත්ති කෙනෙකුට තව එක්කෙනෙකුට අදාළ ප්‍රකාශ කිරීම සඳහා නිරුත්තිපතයක් පමණයි මේක. ඒකේ ලෝක වෝහාරා. විවහාරයේ දෙwidetilde ප්‍රශ්නයක් මේක දෙන්නේ. තනියම ජීවත් වෙන මේකට මේ ප්‍රත්‍යක් නැහැ. තනියම කවුරු හරි ඉන්නයි මනසට අතීතේ හිටියත් එකයි තව කෙනෙකුට කිව්වත් එකයි නැතත් එකයි. නමුත් මිනිස්සයා කියන්නේ සමාජශීලී සතෙක් නිසා ශිෂ්ට සම්පන්න සතෙක් නිසා ප්‍රශ්න උග්‍රයි. කවුරු හරි තනියම පැත්ත කරලා ගත කරනවා යාට කාට හරි කියන්න වග වෙන දෙයක් නැත්නම් අපේ අතින් මෙච්චර අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. අපිට මේ සමාජේ නැතු ඉන්න බෑ. ඉන්න සමාජේ ඉන්න ගියාම අපි දවල් මිගෙල් රැ දානියෙන. කරන්නේ මොකද්ද? කියන්නේ මොකද්ද? ප්‍රත්‍යක්ෂ එකක් හිතවිලි ලෝකේ තව එකක්. ඊට පස්සේ අපි අහපුලේ ධර්මේ තව එකක්. මේ තුන ලෝක තුනක් බව දන්නේ නැතුව එයා මේ ප්‍රත්‍යක්ෂ එකක් අගොඩ ඉඳගෙන අර චින්තාමේ වශයෙන් හිතාගත්ත ආදර්ශ ලෝකයක් අපේක්ෂා කරනවා. එහෙම නැත්නම් පොතේ මේ මේ කොටු ගහලා පෙන්ලා තිබ්බයි කියලා ඒක අපේක්ෂා කරනවා. එතකොට ඒකට කියනවා මේ ව්‍යවහාර මාත්‍යක් පමණයි ලෝක පඤ්ඤාති. ලෝකයා විසින් අපි මෙහෙම මෙහෙම කියාගම කියලා පණවන ලද්දක් ඒක සරුවඥාචේ කරපු දෙයක් නෙවෙයි. යාය තථාගතෝ වෝහරති බුදු දන් මේ ඔක්කොම විවහාර කරනවා අපරාමසන අල්ලන්නේ එච්චර මේක ඔක්කොම පාවිච්චි කරනවා අල්ලන්නේ පෘතජනය කියලා කියන්නේ මේවා පාවිච්චි කරනවා ගාගෙන අනාගෙන අල්ලගෙන අල්ලගත්තේ නැති මිනිසුන්ට නෝන්ජලයි කියාගෙන අල්ලගත්තේ නැති මිනිසුන්ට කැක්කමක් නැහැ කියාගෙන අල්ලගත්ත මටයි කැක්කමක් තියෙන කියාගෙන ලෙඩ තියෙන කට්ටියක් ඉදිරිය ගන්න ඉතින් ඒ නිසා මේකෙදී සරුවචනන්සේ අර සංඥාව පිළිබඳව හෝ එහෙම නැත්නම් මෙතෙක් මේ සූත්‍රයේ දිගෑරිච්ච කරුණු පිළිබඳව හරි ලස්සනගෙන හරි පානවා. ඔයක මම බණ කියන්නේ ඉස්සරත් ওই ලෝකේ ලෝකෙමයි බණ කියන කොටත් ওই ලෝකේ ලෝකෙමයි බණ කියවට පස්සෙත් ওই ලෝකේ ලෝකෙමයි. නිවන් දකින්න ඉස්සෙල්ලත් ওই ලෝකේ ලෝකෙමයි නිවන් දකින්න වේලාවේදී විතරක් පේනවා මේක පිස්සු බව. නිවන් දැකලා පස්සෙත් ආය ලෝකේ ලෝකෙමයි. ඒ නිසා සෙන් බුද්ධ ධර්මයේ තියෙනවා නිවන් දකින්න ඉසලා කන්ද කන්ද. නිවන් දකින්න වෙලාවේදී කන්ද තවදුරටත් කන්ද නෙවෙයි විනිවිද දකින්නවා. නිවන් දැක්කට පස්සේ ආයෙත් කන්ද කන්දම තමයි. ඉතින් මේක ව්‍යවහාරයේ මට්ටම දන්න ගන්න නැතුව අපි පීයෙන් අයියෝ. ව්‍යවහාර මට්ටම බව දන්නේ නැතුව අපි කේලම් කියනවා. පරිසෝචන කතා කරනවා. රණ්ඩු දරුවා කරනවා. ඒ මොකද මේ මේ ව්‍යවහාර මට්ටම ඔප්පු කරන්න. හදලා හරියට මේ පොට්ටපාද ආත්මේ සංඥාව සහ දෙක එකයි කියපු කතාවේ තමයි අපි කොච්චර බුද්ධ ආගමේ හිටියත් අපි කොච්චර අනාත්ම ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරනවා කියලා කිව්වත් අනාත්ම ධර්මයේ අපිව පාලනය කරන හැටි අපිට අහුවෙන්නේ නැති වෙනකොට අපි අනාත්ම ධර්මයට වාල්ලෙක් දාසයෙක් බැලයෙක් බවට පත් වෙලා ලෝකයා ඉදිරියට හෙළුවෙන් ඇඳුන් නැතුව හැසිරෙන්නාසේ කෙලෙසෙලිය දෙනවා. හැබැයි ඒක අනුකම්පා කටයුතු තත්ත්වයක්. බුදුජානනාංශය එහෙම කෙරුවයි කියලා කවදාකවත් අර භාවනා කරන්න බෑ බෞද්ධෙක් වෙන්න බෑ භාවනා කරන්න බෑයි කියන්නේ මොකද ජාතක කතාවල බුදුජානනාංශේ පු탁ඥව නොකරපු එකම වැරදක්වත් නැහැ. උන්වහන්සේ විසින් ජාතක කතා අර්ථකථන දීලා කියන බොරු විතරක් කියලා නැහැ කියලා. එච්චරයි නැත්නම් අනික සේරම කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ජීවුණත් නිවන් දකින්න පුළුවන්. ඒ වගේම අන්තිම ආත්ම භාවයේ අවුරුදු 6ක් හරියට අත්කෙලමතාන යෝගිට කියනවා. ඒකල කිව්වා අනේ දරුවනේ මං විතර දුක් විඳින්න ඕන කමක් නැහැ. උඹලා වෙනුවෙන් දුක් විඳලා තියෙන මං උඹලාට සැප මාර්ගයක් පෙන්ලා තියෙනවා මධ්‍යම ප්‍රතිපදාවක්. ඉෂා අත්කලමතාන යෝගයට යන්න එපයි කියලා. අද භාවනා ලෝකේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. ප්‍රශ්න දෙකක් තියෙනවා. ඇත්තටම ප්‍රශ්න දෙකක් තියෙනවා. කාමසකල්ලි ආන යෝගේ සාත්තිකමතාන යෝගේ කියලා. බහුල රෝගේ. බෝ වෙන රෝගේ තමයි අත්තිකල් මතාන් යෝගේ. ඉතින් එහෙම කෙනා පුදුමාකාර විඳවිල්ලක් වෙනවා. විඳවනවා මේ සාමාන්‍ය වශයෙන් බාර ගන්න දේ සත්‍යයක් කියලා බාර ගන්න. මේ නිරුත්‍ය සඳහා අර්ථකථනයක් දෙනවන නීති නීතිමය පත්‍රිකාවක් ලියනකොට මුලින්ම අර්ථකථන දෙනවනේ මේ පදේ මේ රචනයේදී පාවිච්චි කරන මෙන්න මේ අර්ථකථනයේදී කියලා. ඒක හැමතැනම ලඟු නැහැ. ඒ නීතියට බමනයි. අපි රිසර්ච් පේපර් එකක් ලියනකොටත් මුලින් හැම වචනයක්ම අර්ථකථන නැදෙනවා. මේ නිරුත්තිය ඒ පේපර් එකට විතර අපි ඒක විද්‍යාඥ හිතන්නේ මුළු ලෝකෙම විද්‍යානුකූල ලෝකයක් කියලා. ඒ නිරුත්තිය බහුල භාවිතාවට ගන්න. අනික කටේ දත යුතුයි. දන්නේ නැත්නම් විද්‍යාඥයෙක් නෙවෙයි කියලා එයා හිතනවා. ඒ වගේම ව්‍යවහාර මට්ටම. ව්‍යවහාර මට්ටම ටිබෙට් රටේ ව්‍යවහාර නෙවෙයි අරාබි රටේ තියෙනවා. මොකද ටිබෙට් රට සීතල රටක්. අරාබි රට උණුසුම් රටක්. ඒතකොට ව්‍යවහාර මට්ටම් වෙනස්. ඉතින් අපි අරාබි නීති ක්‍රියාත්මක කරන්න හදනවා ටිබෙට් රටට ගිහිල්ලා. තමයි යණ යන තැන ඒ වගේ මේ අරගෙන යනවා ඉබ්බ යනවා කූඩාරම අරගෙන යනවා වගේ අපේ විවහාර ටික ගන්න ගිහලා අපි අනේ යන තැන ඒක පටල කරන්න හදනවා. අපිට මතක නෑ මේ අපි ආගන්තුක එතනයි නේවාසික කියලා. අපි නෑ නෑ අපි අපි වැදගත් කෙනෙක්. අපි යන නේවාසිකාගයන් ආඩම්බරයන් ආගන්තුකාගයන් ආඩම්බරයන් නේවාසිකව ගන්න ඕනේ කියලා. විවහාරය දන්නේ නැති කම නිසා. ඒ වගේම ප්‍රඥප්ති බෙවුවා. ලෝකේ පවතින තොන තියෙන ප්‍රඥප්ති. මේවා සරුවචනanse මේ විදියටම පාවිච්චි කරනවා. ජය තථාගතෝ වෝ හරති. විවහාර කරනවා අපරාමසන. ඒක දන්නේ නිවන් ලැබු කෙනෙක් විතරක් දන්න බුදුහාමුදුරු මේ වචනේ පාවිච්චි කරාට ඒකේ තැනට විතරයි අදාළ. ඒ වෙලාවට විතරයි අදාළ. ඒ පුද්ගලයාට විතරයි අදාළ. ඒක පොදු බවට පත් කරගත්තා නම් ඒකට ආරෝචනංශය වා කියන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ දේශනා කරපු දේ 45 අවුරුද්දේ ත්‍රිපිටකේ විතරක් නෙවෙයි. ගොඩාක් දේශනා කරා. ඒකෙන් ඊටාම ලේසියක් තමයි ඔය ත්‍රිපිටකය කියලා නම් කරලා. නමුත් මේක ප්‍රඥප්තියට ගියා. පළවෙනි සංගායනාව, දෙවෙනි සංගායනාව, තුන්වෙනි සංගායනාවදී ප්‍රඥප්තිය කළා. දැන් ඇල්ලපිල්ලක් පාපිල්ලක් හොල්ලන්න දෙන්නේ නැතුව දැන් මොනවාක්වත්ම දන්නේ නැති ඇත්තෝ අර රදවට හම්බෙච්ච පටරෙද්ද වගේ මේක බදාගෙන දඟලනවා. මේක විවහාර බව දන්නේ. මේක නිරුත්ති බව දන්නේ. මේක සාමාන්‍ය බව දන්නේ. මේක ප්‍රඥප්ති බව දන්නේ. මේකේ තියෙනවා සත්‍ය නැත්තේ නෑ. නමුත් මේ තියෙන දේ නෙවෙයි සත්‍ය. මේකේ සත්‍ය උකහා ගන්න ඕනේ. ඒ උකහා ගන්නකොට ප්‍රත්‍යක්ෂේ ඉක්මන් කරගෙන යනවා කියනවා පච්චක්ක සිද්ධා කියන. ඊට පස්සේ න්‍යාය අන්‍යාය ණය ක්‍රමය ඒකට කියනවා අනුමාන සිද්ධාව කියලා. පච්චක සිද්ධා නැති කෙනෙක් කරන දන්නේ අනුමාන සිද්ධා විතරයි. ඒ මනසට පිස්සු කියන එක තමයි කියන්නේ. ඒ මනසයා උම්මත්තකයි. ඊට දෙකටම එහා ගිය එක තමයි සද්දේය සිද්ධා අදාහගන්න එක. හැම ආගමක්ම තියෙන සද්දේය සිද්ධාවේ බුද්ධ ධර්මයේ පමණක් පච්චක්ක සිද්ධාවෙන් අනුමාන සිද්ධාට ගිහිල්ලා ඊටු ටික විතරක් සද්ධාවට දානවා. ලෝකයේ තියෙන හැම ආගමක්ම සද්දීය සිද්ධාවෙන් පටන් අරගෙන අනුමාන කරලා ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් කියලා හිතාගෙන ඉන්නවා. කවදාකවත් කෙරෙන්නේ නැහැ. ඒක නිසා අපිට තියෙන ප්‍රශ්නේ නැත්නම් මට තියෙන ප්‍රශ්නේ sannivedana ප්‍රශ්නයක් මිස නිවන් දැකලා තියෙන්නේ පිළිගන්න කැමති නැතිකම තියෙන්නේ. හැම මිනිස්සෙක්ම නිවන් ප්‍රභවයක් නිවනට ලැබෙන ප්‍රස්තාවක්. නමුත් ඒ මානසික දන්න හැම පැත්තෙම හීනමානයක් දාගෙන මට අරක නිසා බෑ මේක නිසා බෑ දසපාරමිතා පිළිල නැති නිසා බෑ තීහෙතුක ප්‍රතිනන්ද නිසා බෑ කළුවමක් තියෙන නිසා බෑ සුදුවමක් තියෙන නිසා බෑ নানা ප්‍රකාර දේවල් කරන බෑ බෑ බෑ බෑ කියන. ඒ විදිහට මේ මදිවට අල්ලපු gedara මනුස්සයරත් බෑ කියලා ඔප්පු කරනවා. නමුත් කවුරු ඔප්පු කරුවත් නිවන් දකින මනුස්සයා පැදුරටත් නොකිය වැඩේ කරගෙන ඉවරයි. හැබැයි එයා දන්නවා මේ විවහාර ලෝකයේ හැසිරෙන්න ඕන හැටි, ප්‍රඥප්ති ලෝකයේ හැසිරෙන්න ඕන හැටි, සාමාන්‍ය ලෝකයේ හැසිරෙන්න ඕන හැටි මොකද බුදුහාමුදුරුවෝ නිදර්ශනේ තියලා තියෙනවා. ඒ නිසා කරුණා කරලා තමන්ගේ තියෙන හොඳ පැත්ත අපි මෙතෙන් ආවේ සෙල්ලමකින් නෙවෙයිනේ. හැම කෙනෙක්ම ලොකු පරිත්‍යාගයක් කරලානේ. ඒක කෙරුවේ අපි දෙන්නේ කතා වෙලා නෙවෙයිනේ. අපි අද එවැනි සත්පුරුෂයන් අතර මැදට ආවේ හොඳ වැඩක් කරපු නිසානේ. අන්න ඒ චිත්තක් කියන මතක තියාගන්න. මේ වටිනා ඥාති පරිවර්තයක් කුඩා වූවා මහත් වූවා අතහරින වෙලාවේදී කුඩා වූවා මහත් වූවා භෝග පරිවර්තය අතහරින වෙලාවේ තමයි ළඟ යෝධ බල යෝධ ශක්තියක් ඇතුවනේ මේ පිරිසකට ආවේ එච්චරමයි බුදුන් වගේ සලකන්නේ. එච්චරමයි ධර්මයේ එච්චරමයි සංඝයා ඊට පස්සේ හම්බෙච්ච කට්ටිය නෙවෙයි. ඊට පස්සේ හම්බෙච්ච කට්ටිය අතිරේක ලාභයකට ගන්න නිසා නිවන් දැක්ක කෙනෙක් වගේ හැසිරෙන පටන් අර ගන්නවා නම් ඒ මනුස්සයා තරා තරා තරම් නොවන දෙයක් කරන්නේ කිසි කෙනෙක් ඔළුව උසන දෙන එකක් නැහැ. කිසි කෙනෙක් ඔළුවට උසන දෙන එකක් නැහැ. ගමරා දිවි ලෝකේ යන්න හදනකොට පිටිපස්සේ එළුණා වගේ කිට්ටු අන්ති ඔක්කොමලා එල්ලෙන. එල්ලුණාට නම් ප්‍රශ්නයක් නැහැ. මගදී ගමරාලගෙන් අහනවා දිවි ලෝකේ රත්තරන් මයින් බුසලේ සයිස් එක. ආ එතකොට අත් දෙක දිග අරපුවාම කට්ටියත් එක්කම වැටෙනවා. ඒ නිසා ආද තියෙන ප්‍රශ්නේ කැළම ඒ කාන්තේම මේ සංඥාව පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා බලනකොට පේනවා මේක විහිළු නාඩගමක් නෙවෙයි. මුළු ලෝකය කියලා කියන්නේ විහිළු නාඩගමක් ඕකට එච්චර පෙට්‍රල් පුච්චන්න එපා. ඔච්චර gadu ගන්න දෙයක් නෑ. ඔච්චර කරප්පන් හැදෙන දෙයක් නෑ. මේකෙන් රාත්‍රී දකපු හීනයක් වගේ. මේක මිරිඟුවක් වගේ. ඒ නිසා දවල් දකින්න හීනේ, රාය දකින්න හීනේ වෙන් කර ගන්න බැරි නම් පෘථජ්ජනයයි කියන. ඒ වගේම දවල් දකින්න හීනේ ප්‍රත්‍යක්ෂයයි අනුමානයයි සුතය වෙන් කර ගන්න බැරි තීරස ගත මනසට පිස්සයි කියලා කියනවා. ෂීසොපෙනික් කියලා කියනවා බයිපෝලා කියලා කියනවා. ඉතින් අපි හැම කෙනා ගාම මේ බීජේ තියෙනවා. අපි උත්සාහ කරන්න ඕනේ එහෙම පිස්සන් කොටෝක ඉන්න ගමන් ප්‍රත්‍යක්ෂයේ ඉස්සර කරගෙන නායි හුස්ම වදිනකොට හුස්ම වදින බව දන්න එක. පය බිම තියෙනකොට පය බිම වදින බව දන්න එකට පාන බුදු කෙනෙක් ඕනේ නැහැ. කෙතන එතන සාක්ෂි වෙනවා. ඒ නිසා අපි ඒ සංඥාව. ඒකට කියන අස්පන අපිට සංඥාව කියලා. අත්ගාල ගන්න සංඥාව ඉස්සර කරන ගියොත් ඒ තාක්කල් අනිවාර්යෙන් භවනා දියුනේ. භවනා විතර නෙවෙයි පරියත්තියක් දිනුනේ. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේකෙන් පටලවිල්ල මොකද්ද කියලා තේරුම් ගන්න පටලවෙන්නේ නැති වෙන විදිහට ලෝක සාමාන්‍ය ලෝක නිරුත්ති ලෝක ව්‍යවහාර ලෝක පඤ්ඤාත්‍ය තථාගතෝ යාය තථාගතෝ වෝහරති අපරාමසනං කියලා Taman තුල ඇතුලේ ඉන්න මේ තථාගතයන් වහන්සේට එළියට එන විදිහට ලැජ්ජා පිළිය බය නැතුව එළියට එන විදිහට වෝහරණය තේරුම් ගන්න විවහාර තේරුම් ගන්න ඕනේ අපරාමසන විදියට මේ මතක් කිරීමත් එක්කම දවසේ ධර්ම දේශනාවක් මෙතනින් නැතර ගන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේ සාකච්ඡා ධර්ම දේශනාවේදී අර පුරුද්දට දේශනාව මාරලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න ගතියක් තියෙනවා. මොනවා හරි ප්‍රකාශන ප්‍රශ්න එහෙම නැත්නම් විවේචන මාතෘකා තියෙනවනම් එහෙම නැත්නම් අපි ඊතාවතාචාදී ගාථා සජ්ජහනාවට ගිහිල්ලා සතිವಾರයේ දේශනා සතිವಾರයේ සවන සතිವಾරයේ સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. ධානා කිරීමේ සත්‍යකාරී සමාප්ත කරනවා. එත්තාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. එත්තාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. එත්තාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා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 සුවපත් වෙත්වා කමාන් කමිතබ්බාන් සුවපත් වෙත්වා සුවපත්